හොඳයි හැමදිනාටම කෙරුවන් සරණයි අදත් අපි සුපුරුදු පරිදි එක්වන්නේ සවනට සිසිලස අන්තර්ජාල දහම් සේවයේ පැවැත්වෙන අභිධර්ම සාකච්ඡාවටයි අදත් අපි වෙත ඊ타මත්ම කරුණාවෙන් නව ශ්‍රීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද බැනිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව දෙපාර්තමේන්තුවද ගෞරවයෙන් මේ සාකච්ඡාවට අද පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේට යොමු වෙනවා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 සෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානය කියනා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ධර්මයන් නාම ධර්මයන් රූප ධර්මයන් ප්‍රඥප්ති ධර්මයන් සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන්ම ආબોධ කොට ගත්තා වූ ආબોධ කොට ගත්තා වූ ධර්මයේ නිර්ලෝභීව ලෝකයාට කරුණාවෙන් දේශනා කොට වදාළා වූ මහා කාර්මික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ විරතු ප්‍රභාසර වූ ප්‍රඥාවෙන් අවබෝධ කොටගත්තා වූ ඒ උතුම් ධර්මස්කන්ධයට ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතු ස්පර්ශයට වදානා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේට සිරසින් වැඳ නමස්කාර ප්‍රමාදී නමස්කාරී වේවා බුද්ධ ධර්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේට নমස්කාර කිරීමේ කුසල චේතනා බලයෙන්ුත් බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ුත් මේ පින්වත් හැම දිනාටම අද මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව තුළින් කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ සියලුම ධර්ම කරුණු පැහැදිලිව තේරුම් ගැනීම සඳහා සියලු දෙනාටම සිහිය නුවණ යෝනිසෝ මනසිකාරේ පවත්වා ගන්නට හැකි වේවා හිත සමාධිගත භාවයෙන් පවත්වා ගන්නට හැකි වේවා නීවරණයන්ගෙන් බාධාවක් නොමැවේවා හැම දිනාටම මේ ධර්ම කරුණ ටික ඉතාමත් මොහොතින් වටහාගෙන තේරුම් අරගෙන ඒම මාර්ගයක් කොටගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගන්නට ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු දෙනාටම ධර්ම මාර්ගයේ ගමන් කරන්නට හැකි වේවා කියලා කරුණාවර සිතින් ප්‍රාර්ථනා කරනවා. අද අපි හැම දිනාටම මේ කතා කරන්න තිබෙන්නේ තව ඈතියක් තිබෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා කතා කරගෙන ආපු කොටසෙම තව කොටසක් තිබෙනවා කියලා දෙන්න ඒ තමයි අපි එක එක සිත් කාණ්ඩ අරගෙන තමයි මේ ප්‍රත්‍ය ධර්ම සලකා බැලීම සිද්ධ කරේ මේ දවස්වල කතා කරන්නේ හේතු ධර්ම හයෙන් හිත්වලට හිත්වල පවතිනා වූ අනිත් ධර්මවලට කොහොමද ඒක බලපවත්වන්නේ කියලා. ඒක තමයි මේ මේ දවස්වල කතා කරන මාතෘකාව. ඉතින් ඒකේ දැන් මම විශ්වාස කරනවා මේ පින්වත් ධර්ම මණ්ඩලයේ ඉන්න පින්වත් සමාජික පින්වතුන්ට හේතු ප්‍රත්‍ය ධර්ම පිළිබඳව යන්තරම් වැටහීමක් ඇත කියලා. හේතු ධර්ම අනිත් ඒවට මූල කාරණයක් හැටියට උපකාර වන ආකාරය පිළිබඳව යම්කිසි වැටහීමක් ඇත කියලා අපි විශ්වාස කරනවා. ඒ වුණත් ඒ වුණත් අපි තව ටිකක් මේක මේ පින්වතුන්ට පැහැදිලි කරලා කියලා දෙනවා මේ තවත් sheet එකක් අරගෙන කාගේ හරි මේ මයික් එකක් ඕන්ලා තියෙනවා සද්දයක් එනවා මේක නන්දනී මහත්මිය බලන්න මයික් එක හොඳයි අනිත් chat පොඩ්ඩක් බලන්න තමන්ගේ මයික් ඕෆ් කරලාද කියලා පෙරවන් සම්මයි අද අපි කතා කරන්න කතා කරමු මේ මහග්ගත ධර්මවල ඒ කියන්නේ මහග්ගත සිත්වල පවතිනා වූ චෛතසික එහෙම නැත්නම් මහග්ගත සිතේ ඇතිවෙනා වූ හේතු ධර්ම කොහොමද අනිත් සිත්වලට එහෙම නැත්නම් ඒ සිතටත් චෛතසික ධර්ම වලටත් රූපවලටත් බලපවත්තන් කියලා. මේ කාරණේ කියනකොට දැන් මේ මම ආපස්සට අද වැඩි යන්නේ නැහැ. හේතුව මේ පින්වතුන්ට හේතු ධර්ම පිළිබඳව ඒවා අනිත්‍යවට උපකාර වීම පිළිබඳව යම්කිසි දැනුමක් යම්කිසි වැටහීමක් ඇතේ කියලා අපි විශ්වාස කරනවා. <clears throat> නිසා මේ සිත් තියෙනවා 89ක් මධ්‍යම ක්‍රමයට ගත්තම ඒ සිත් 89න් අපි මේ පින්වතුන්ට මතක් කරා හේතු තියෙන සිත් තියෙනවා 71ක් කියලා. සහේතුක සිත් කියන්නේ ඒවා. මේ හේතු තිබෙනා වූ සිත් 71 ඒ ගොඩේ තිබෙනවා මහග්ගත කියලා සිත් කොටසක් මහග්ගද කියලා. මේක මේ පින්වතුන් දන්නවා නමුත් නැවත මතක් කරගන්න. මහග්ගත කියලා කියන්නේ මහා භවට ගියා වූ. මහා තත්ත්වයටපත් වුණා වූ කියන එකයි. හිත මහග්ගත වෙන්න නීවරණ යට යන්න ඕනේ. නීවරණ යට ගියාම නීවරණයන්ගෙන් පිරෙන්නේ නැති තත්ත්වයටපත් වුණාම ඒ හිත මහා තත්වයට මහාගත භාවයටපත් වෙනවා. මහාගත භාවයටපත් වෙච්ච සිත් වෙනවා සියල්ලම තියෙනවා රූප මහාගත රූප තිබෙනවා මේ මහාගත සිත් වෙනවා කුසල වශයෙන් ගත්තන් පස්සේ නමයක් ඒ වගේම විපාක වශයෙන් ගත්තයින් පස්සේ නමයක් තිබෙනවා. ඒ ඒවා ලෝකෝත්තර ආර්යයන් වහන්සේලාගේ හිතේ පවතිනකොට ඒවත් මහාගත තමයි. එතකොට ඒක ලෝකෝත්තර සිත් කියලා කතා කරනවා. නමුත් මේකේ මහාගත භාවයට ගියා වූ සිත් ඒ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ හිතේ පාරුණත් අර කුසල විපාක ක්‍රියා වශයෙන් සැලකන නිසා මේක මහත්කත භාවයේම දාලා සඳහන් කරනවා. මහත්කත සිත් කියලා කියන්නේ රූපාවචර රූපාවචර ධාන සිත් පහක්. අරූපාවචර ධාන සිත් හතරක්. මේ කුසල ඊළඟට රූපාවචර ඒ කුසල් සිත් පහේ විපාකත් ඒකට කියනවා රූපාවචර විපාක සිත් පහ අනිත් එක අරූපාවචර විපාක සිත් පහ මේවත් මහත්කතයි ඊළඟට ක්‍රියා වශයෙන් ගත්තාම රූපාවචර ක්‍රියා සිත් පහ අරූපාවචර ක්‍රියා සිත් හතර හතර නමය එතකොට මේ තියෙනවා රූපාවචර කුසල් සිත් 5යි අරූපාවචර කුසල් සිත් 4යි. මේ මෙතකොට නමයක් වෙනවා මේ කියන්නා වූ මේ සිත් සාමුවට මේ සිත් වලට කියනවා මහග්ගත භාවයට ගියා වූ සිත් කියලා. මේ සිත් වල මේ කොහොමද හේතු ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය අද අපි මේ විදිහට තේරුම් ගනිමු. අපි හිතමු දැන් එක්කෙනෙක් භාවනා කරනවා. යෝගියෙක් භාවනා කරනවා. ඒ භාවනා කරන යෝගියා භාවනා කරලා භාවනා කරලා ඔන්න අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සති භාවනාව කරලා එයා උපදවා ගන්නවා ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධානය. ඒ ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධානය කියලා කියන්නේ මහග්ගත සිත, පළවෙනි මහග්ගත සිත. ඒ පළවෙනි මහග්ගත සිතේ වැඩ කරනවා මේ චෛතසික ධර්ම ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ චෛතසික ධර්ම 33යි. චෛතසික ධර්ම 33ක් වැඩ කරනවා. හැබැයි මේ පින්වතු යම්කිසි පොතක් පතක් බැලුවෙන් පස්සේ ඒ වගේ සඳහන් කරලා ඇති 35යි කියලා. ඒ 35 වෙන්නේ නමුත් 33ක් වැඩ කරන්නේ. අපි බලමු 33ක් වෙන්නේ කොහොමද කියලා. දැන් මම කියා කිව්වේ මොකද්ද? ආනාපාන සති භාවනාව වඩනකොට වැඩි ආනාපාන සති භාවනාවෙන් ලැබූ ධාන සිතේ පහළ වෙන ධාන සිතක්. ඒ ධාන සිතේ පහළ වෙන චෛතසික ධර්ම 33ක්. ඒ 33 තමයි අර ਸਰවචිත්ත සාධාරණ චෛතසික මේ මගේ වචන පටල වෙනවා මේ සිත් නේ චෛතසික ධර්ම. චෛතසික ධර්ම 33න් අන්‍ය සමාන 13ක් වෙන එකකින් ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි ඊළඟට ප්‍රකීණක ධර්ම චෛතසික ධර්ම 6යි එතන තියෙනවනේ 13ක් ඔය ටික වැඩ කරනවා ඊළඟට කුසල චෛතසික වැඩ කරනවා අනිවාර්යයෙන්ම කුසල් සිතක පහළ වෙන පොදු කුසල සාධාරණ චෛතසික තියෙනවා 19ක්. ඒ කුසල සාධාරණ චෛතසික 19යි ඒ එකම එකතු වෙන්න ඕනේ ඔකට ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥා චෛතසිකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ නුවණින්නේ ආනාපාන සතිය වඩාගෙන ගිහිල්ලා ඔය නුවණින් යර ධානයෙන් සිට පහළ වෙන්නේ. හොඳට ඒ ප්‍රමාණයට නුවණ තියෙනවනේ. එතකොට 20යි. අන්‍ය සමාන චෛතසික 13යි මේ 20 එකතු වුණාන් පස්සේ 33ක් වෙනවා. ඒ 33යි ඊට පස්සේ ඒ චෛතසික ධර්ම 33 වැඩ කරන පවතින ක්‍රියාත්මක වෙන හිත. එතකොට 34ක් වෙනවා. චෛතසික 34ක් නෙවෙයි. චෛතසික 33යි චිත්ත ගති ඒවා චිත්ත ගති 33කුයි හිතයි. මේ චිත්ත ගති හේවත් චෛතසික ධර්ම 33 තිබෙනවා හේතු තුනක්. ඒ හේතු තුන තමයි අලෝභ හේතුව, අදෝෂ හේතුව, අමෝහ හේතුව. ඒ අමෝහ කියන එක තමයි ප්‍රඥා චෛතසිකය. දැන් මේ හේතු තුන තියෙනවා. මේ හේතු තුන ගත්තම මේ හේතු තුන අපි අර ගොඩෙන් අයින් කරගත්තාම එතකොට තව ඉතුරු වෙනවා චෛතසික ධර්ම චිත්ත ගති කීයකුත් ඒ වගේම හිතක් මේ අලෝභ අදෝස අමෝහ කියන මේ චෛතසික කියන්නේ හේතු තුන තදින් කාව දෙනවා භාවනා අරමුණේ ඒ කියන්නේ ගත්ත ආනාපානසති භාවනා අරමුණේ මූල කාරණයක් හැටියට මූල භාවයෙන් අර මේ ඒ ධාන ආරම්මනේ අහකට යන්නේ නැතුව හොඳට කිදා බහිනවා. ඒකේ රැඳෙනවා. ඒකේ මුල් අල්ලනවා. කරුණ තුනක්. අලෝභය කියන එක ධාන අරමුණේ කාව දෙනවා. ඒ කාව දෙනවා කියන එක අර ලෝභ කිරීමක් නෙවෙයි. ඒක හොඳට අර අලෝභය අදෝෂය තියෙනවා අමෝහයක් තියෙනවා අමෝහය යන්තරම් ප්‍රමාණයකට ශක්ති සම්පන්නව අරමුණ දකින්නවාද විනවති දකින්නවාද ඒ ප්‍රමාණයට අර අලෝභය අමෝහය යන්තරම් ප්‍රමාණයක අමෝහී වෙනවද මුලාන වෙනවද ඒ ප්‍රමාණයට අද්වේෂී අලෝභී ස්වභාවය පවතිනවා දැන් මේ කරුණු තුන අර භාවනා ආරම්භණය සම්බන්ධයෙන් තදින් බලගැන්ලා මුල් අල්ලලා තිබෙන නිසා අනිත් චෛතසික 30ටත් හිතටත් වෙන කොහෙවත් යන්න බෑ මේ තුන් දෙනාට අනුයාත වෙන්න සිද්ධ වෙනවා. ආනේ එතනදී තිබෙනවා හේතු ධර්මය අනිත් චෛතසික ධර්මයන්ට ප්‍රත්‍ය වෙන විදිය, උපකාර වෙන විදිය. එතකොට මෙතන තිබෙනවා අපේ හේතුප්‍රත්‍ය ධර්ම කතා කරනකොට කරුණු තුනක් හිතේ තියාගන්නටයි කියලා කිව්වා. ඒ කරුණු තුන තමයි එකක් උපකාරක ධර්ම ස්වභාවය උපකාරක ශක්තියක් තියෙන උපකාරක ස්වභාවය ධර්ම ස්වභාවය ප්‍රත්‍ය ස්වභාවය ඊළඟට ඒ උපකාරයේ ලබාගෙන වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ ප්‍රත්‍යুৎপন্ন ධර්මයි මෙතන ප්‍රත්‍යুৎপন্ন ධර්ම තිබෙනවා 31ක්. ප්‍රත්‍යুৎপন্ন ධර්ම මේ හැටියට ගත්තොත් නාම ධර්ම හැටියට ගත්තන් පස්සේ තියෙනවා ප්‍රත්‍යুৎপন্ন ධර්ම 31ක් තියෙනවා. කෙලින්ම පිරිසිදු හේතු කතා කරන්නේ නැති 31ක් තියෙනවා. එකින් එක හේතු වශයෙන් ගත්තොත් එහෙම 33ක් තියෙනවා. අනිත් ඒවත් අර අර හේතු තුනෙත් තිබෙනවනේ දෙකක් ඕනෝන්ට මේ හේතු වෙනකොට ගත්තන් පස්සේ 33ක් වෙනවා. හැබැයි පිරිසිදුව අපිට මේ පටලැවිල්ලක් නැතුව තේරුම් ගන්නට මේ හේතු ධර්ම තුන අයින් කරලා ගත්තොත් එහෙම තියෙන්නේ අනිත් හේතු වලටයි සිට 33යි මේ 30යි හිතයි 31යි ඊළඟට දැන් මේ චෛතසික ඒවත් මේ පටිඋපන්න ධර්ම 31 හිතත් එක්ක අර හේතු තුනේ බලපෑම බලපෑමට යටත් වෙනවා සහ පත්‍ය පත්‍යයට යටත් වෙනවා ඊළඟට තියෙනවා ඔය ඔය කතා කරේ පත්‍ය සහ පත්‍ය ධර්ම තුන සහ පත්‍ය උපන්න ධර්ම 31 ඒ ප්‍රථම ධානයේ වශයෙන් ප්‍රථම ධාන මාර්ගගත සිටේ. ඊළඟට තව එකක් තියෙනවා එතනදී ඔය හිත පහළ වෙනකොට ඒ හිතත් එක්ක දැන් හිත පොකුරටනේ පහළ වෙන්නේ. දැන් හිත මහග්ගත ප්‍රථම ධාන මහග්ගත හිත පහළ වෙන්නේ චෛතසික ධර්ම රමු සමූහයක් එක්ක පොකුර පොකුරක් ධර්ම සමූහයක් ධර්ම පොකුරක් තියෙනවා. එතන තියෙනවා ප්‍රධානියා හිත. මේ මේක රූප ගොඩි වැඩ කරන හිතක් නිසා මේ හිතත් එක්කම ඇඟේ හැදෙනවා හිතත් එක්කම ඇඟේ හැදෙනවා රූප ධර්ම සමූහයක්. ඒ ටික චිත්තජයි. එතකොට මේ හේතු ධර්ම තුන ඒ කියන්නේ ප්‍රථම ධාන හිතේ තිබෙන හේතු ධර්ම තුන අලෝභයත් අදෝෂයත් අමෝහය කියන ප්‍රඥාවත් තුන අනිත් චෛතසික ධර්ම 30ටත් හිතටත් ඊළඟට ඒ හිත නිසා පහළවන්නා වූ රූප ධර්මයන්ටත් බලපවත්නවා ප්‍රත්‍ය ප්‍රති වශයෙන් ඒව තමයි ප්‍රතිඋපන්න ධර්ම. ඔය රූපයි චෛතසිකයි ඊළඟට හිතයි. අපි එහෙම කතා කරමු ඔය විපාක සිතිත් ඔය ඔය විදිහමයි ඒ වගේම ක්‍රියා සිතිත් ඔය විදිහමයි. ඔය වෙන්නේ විපාක ක්‍රියා කියන නාමික නාමික ස්වභාවය සහ කර්ම එක්කාසු කිරීමේ තිබෙන්නා වූ වෙනස සිද්ධ වෙනවා මිසක නැතුව මේ ওই චෛසික ධර්මයන්ගේ ඒ වීමක් වෙන්නේ නැහැ. දෙවෙනි හිතට ගියයින් පස්සේ අපි හිතමු මෙහෙම දැන් දෙවෙනි හිත ඒ තව කෙනෙක් භාවනා කරනවා. තව කෙනෙක් භාවනා කළා එයා දෙවෙනි ධානයට යනවා. දෙවෙනි ධානයට ගියන් පස්සේ ඒ දෙවෙනි ධානයේ තිබෙන්නේ දෙවෙනි ධාන හිතේ වැඩ කරන්නේ කොච්චර චෛතසික ධර්ම වැඩ වැඩ කරනවද? එතන තියෙනවා චෛතසික ධර්ම ඉස්සල්ලා තිබුණේ ඔක්කොම 33යි මෙතනදී වැඩ කරන්නේ 2යි. ඒ දෙක වෙන්නේ විතරකය අතාරින්න ඕන. විතරකය අතාරිනවා. අර දැන් සූත්‍ර ක්‍රමයේ හැටියට විතරකේ ਵਿਚාරයේ දෙකම අතරින් මෙතන වැඩ කරන්නේ විතරකේ නැතුව චෛතසික ධර්ම 32ක්. ඊළඟට මේ චෛතසික ධර්ම 32යි හිතටයි අර හේතු ධර්ම තුන එතනත් වැඩ කරන හේතු ධර්ම තුනක්. ඒ තමයි අලෝභය, අද්වේෂය, අමෝහය. මේ හේතු ධර්ම තුන අනිත් ධර්මතා ටිකට බලපවත්වනවා. පත්‍යුප්පන්න ධර්ම තමයි හිත සහ අනිචෛතක ධර්ම සහ ඊළඟට රූප සම්මෝහ. පහළ වෙන්නා වූ චිත්තජ රූප. ඊළඟට අපි තුන්වෙනි එකට ගියාම අපි හිතමු තුන්වෙනි ධානය හිත බලන්න තුන්වෙනි ධානය හිතේ කොච්චරක් අඩු වෙනවද කියලා. විතර්කය අයින් වෙන්න ඕනේ. විචාරය අයින් වෙන්න ඕනේ. මේ දෙකම අයින් වෙනවා. සාමාන්‍යයෙන් ආනාපාන සතිය භාවනා හිතේ පහළ වෙන්නේ චෛතසික ධර්ම 33යි. හැබැයි මෙතන අයින් වෙනවා චෛතසික ධර්ම දෙකක්. විතක්කයත් අයින් වෙන්න ඕනේ ਵਿਚාරයත් අයින් වෙන්න. ඒක එතකොට වැඩ කරන්නේ චෛතසික ධර්ම 31යි. ඒ 31 හිතත් එක්ක ගත්තන් පස්සේ 32යි. නාම ධර්ම. ඒ එතනදී හේතු වශයෙන් කතා කරන්නා වූ අලෝභය අදෝෂේ අමෝහය ඉතිරි හිත් ටිකට හිතටත් චෛතසික ධර්ම ටිකට ඒ ඉන්න පහළ වෙන්නා වූ රූප ධර්ම සමූහයටත් බලපවත්නවා මූල කාරණයක් මූල හේතුවක් මූල ප්‍රත්‍ය ධර්මයක් හැටියට. ඒ ධර්ම සමූහය තමයි අලෝභයත් අදෝෂයත් අමෝහයත් නැති නොවන අර අනිත් ඉතිරි ධර්ම ටික තමයි ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ප්‍රත්‍ය උප්පන්න ධර්ම හැටියට සඳහන් කරන්නේ. තවත් ඩිංගක් ඉදිරියට ගියන් පස්සේ දැන් මේ මහග්ගත සිත් ටිකනේ මේ කතා කරන්නේ. අපි ගත්තොත් එහෙම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. දැන් ඔය මේ අපි දැන් කතා කරා තුන්වෙනි ධානය. අපි හිතමු හතරවෙනි ධානයට යනකොට චෛතසික ධර්ම තුනක් අයින් වෙන්න ඕනේ. විතරකයක් අයින් වෙන්න ඕනේ, විචාරයක් අයින් වෙන්න ඕනේ, ප්‍රීතිය කියන චෛතසික ධර්මය අයින් වෙන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ චෛතසික ධර්ම එතන 30යි ඉතුරු වෙන්නේ. ඒ චෛතසික ධර්ම 30ක් ඊළඟට හිතත් ගත්තම නාම ධර්ම 31යි. ඒකෙන් එතන වැඩ කරන්නා වූ අලෝභය, අදෝෂය, අමෝහය කියන හේතු ටික ඒ හිතට ඒ චෛතසික ධර්ම 27ක් ඊළඟට හිතටත් බලපවත්වනවා ප්‍රධාන උපකාරක ධර්මයක් හැටියට. අපි හතරවෙනි එකට ගියයින් පස්සේ එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? එතනදී සිද්ධ වෙනවා හතරවෙනි එකේ විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. ඒ කියන්නේ ඒ ධාන අංග හැටියට ගත්තාන් පස්සේ හැබැයි සුඛය කියලා කියන එක මෙතන චෛතසිකයක් කියලා කිව්වට ධ්‍යාන අංගයක් වුණාට එතන වේදනා චෛතසිකෙත් තියෙනවා. එතනත් වැඩ කරන්නේ අර ඉස්සල්ලා කියපු ගානම තමයි. දැන් මේක ධ්‍යාන පහේ ක්‍රමයක්. පළවෙනි එක විතරකයෙන් කරා දෙවෙනි එකේ විතක්ක ਵਿਚාර දෙක. පළවෙනි එකේ 33ක් ගත්තා දෙවෙනි එකට යනකොට විතක්කයෙන් කරා තුන්වෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර දෙක අයින් කරා හතරවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර පීති තුනම අයින් කරා ඊට පස්සේ පස්වෙනි එකට යනකොට පස්වෙනි ධාන අවස්ථාවට යනකොට මේ ආනාපාන සතියේ ධාන ධාන මාර්ගක සිත්වල සූත්‍ර ක්‍රමයට හතර හෝ අභිධර්ම ක්‍රමයට පස්වෙනි ධානය. ඒකෙ තිබෙන්නේ චෛතසික ධර්ම ඔය ප්‍රීතිය වැඩ කරන්නේ නැහැ. එතන ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ සාමාන්‍ය 30ක්. අ 30ක් වැඩ කරනවා ඒ තමයි අර උපේක්ෂා සාගත භාවයේ නිසා ප්‍රීති විතක්ක විචාර ඊළඟට පීති ධර්මතා තුනම වැඩ කරන්නේ අයින් වෙනවා ඊළඟට හොඳට පිරිසිදුව උපේක්ෂාව ප්‍රඥාවත් එක්ක ගැළපීලා මේ සීයත් එක්ක ගැළපීලා වැඩ කරනවා එතකොට ඒ උපේක්ෂා සාගත හතරවෙනි ධ්‍යාන හිතේවත් අභිධර්ම ක්‍රමයට ඊට පස්වෙනි ධ්‍යාන හිතේ පවතින ඒ හේතු තුන ඉතින් සිතටත් චෛතසික ධර්මයන්ටත් ඒින්ද පහළවන්නා වූ චිත්තජ රූපයන්ටත් බලපවත්වනවා මේ මූල හේතු කාරණා හැටියට. දැන් මෙහෙම කියාගෙන යනකොට දැන් මේ කිව්වේ රූපාවචර ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන වශයෙන් කුසල සිතත් විපාක සිතත් ක්‍රියාවසෙන් තිබෙන්නා වූ සිත් තුනේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම අනිත් ඒවට බලපාන විදියට අනුව බලපාන විදිය කිව්වේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යুৎপন্ন වෙන විදිය දැන් අපි හිතාගනිමු ඕක අපි සාමාන්‍ය උපකල්පනාත්මක එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ධර්ම මානසිකාරයක් පරච්චේ වශයෙන් අපි ඔබේ තේරුම් ගත්තයි කියලා ධර්මයේ අහනකොට තිබෙනවා මේ ප්‍රත්‍යක්ෂණීය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂව ධර්ම අවබෝධය සහ ධර්ම මානසිකාරමය අවබෝධය කියලා. හැබැයි ප්‍රත්‍යක්ෂයේ තමයි හොඳම හොඳ තියෙන්නේ. දැන් මේක ධර්ම දේශනාවක් හින්දා මේ කියන්නා වූ දේශනා වූ කරුණ වලට අනුකූලව උපකල්පනාත්මක ස්වභාවයක් ඇති වෙනවනේ. ඒක නරක නෑ හොඳයි ධර්මයේ තේරුම් ගන්නට අර හැබැයි ප්‍රත්‍යක්ෂයේ තමයි ඊටමත් හොඳම අවස්ථාව. දැන් අපි රූපාවචර ධානසිත පහ කතා කළා. මේ ධානසිත පහම මහාගත භාවයට ගිය ධානසිත. ඊළඟට චතුත්ථ මේ දෙන අරූපාවචර ධානසිත හතරක්. අරූපාවචර ධ්‍යාන සිත් හතරේ වෙනසක් වෙන්නේ නැහැ. ධ්‍යාන සිත් හතරේ අරමුණු වෙනස් වෙනවා මිසක ධ්‍යාන සිත්වල යෙදෙනා වූ චෛතසික ධර්ම වල වෙනසක් වෙන්නේ නැහැ. චෛතසික ධර්ම අර මුලින් කියපු පංචම ධානයේට කියපු සිත් ඒ චෛතසික ධර්මම තමයි වෙනස් වෙන්නේ ඒ වගේ අරමුණ. ආකාස අරමුණ, විඥාන අරමුණ, ආකින්චඤ්ඤායතන අරමුණ, නේව සංඥා, නා සංඥා කියන සංඥා අරමුණ මේ හතර වෙනස් වෙනවා. චිත්ත වශයෙන් ගත්ත චිත්ත වශයෙන් ඊළඟට චෛතසික ධර්මයන්ගේ ප්‍රමාණ වශයෙන් එකයි. ඊළඟට දැන් ඔය මම මේ කිව්වේ ආනාපාන සති භාවනාවේදී ආනාපාන සති ධානයක් වඩාගත්තා වූ කෙනෙකුගේ ඒ ධාන සිත්වලට අනුකූලව පවතිනා වූ චෛතසික ධර්මයන්ගේ යෙදිල්ලයි. සහ ඒ ප්‍රත්‍ය ධර්ම හේතු වශයෙන් පවතින ප්‍රත්‍ය ධර්ම ටික අනිත්‍යයට බලපාන්නේ කොහොමද කියන කාරණය. ඊළඟ කාරණේ කියන්නේ ඉස්සෙල්ලා අපි මේ මේ පින්වතුන්ට මතක් කිරීමක් කරනවා දැන් මේ ධර්ම මණ්ඩලයේ ඉන්නවා බණ අහලා අහලා අහලම හොඳට කියවලා යම්කිසි ගැඹුරු කාරණයක් තේරුම් ගන්න පුළුවන් උත්සාහයක් දරන සහ හැකියාවල් හදාගත් අයත් ඉන්නවා මධ්‍යම ප්‍රමාණයේ ධර්මඥානයක් තිබෙන්නා වත් තියෙනවා. ඒ වගේම සමහර කෙනෙක් අඩු. ඉතින් ඒ අය ඒ අයත් ඉන්නවා. ඉතින් ඒ යම්කිසි කෙනෙකුට මේ කියන දේවල් යම්කිසි ප්‍රමාණයක මේ අවබෝධයේ අඩුවක් එහෙම නැත්නම් තේරුම් ගැනීමට අමාරු ගතියක් අපහැදිලි තනක් වෙනවා නම් ඒක පසුව අපෙන් ප්‍රශ්න වශයෙන් විමසා සිටින එක හොඳයි. ඒකට අනුකූලව අපිට ඒ ධර්ම කරුණ ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් තවත් මම මේ තවත් තැනක කාරණයක් කියලා මෙහෙම. අපි හිතමු කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා කියලා. මෛත්‍රී භාවනාව කරනකොට චෛතසික යෙදිල්ල කොහොමද වෙන්නේ? මෛත්‍රී භාවනාව කිය මෛත්‍රී භාවනාව කරනට යෙදෙන්නේ චෛතසික ධර්ම 33යි. චෛතසික ධර්ම 33ක් යෙදෙනවා මෛත්‍රී භාවනාවේ. මෛත්‍රී කියලා කියන්නේ මොකක්ද? එතකොට අව්‍යාපාද කියන චෛතසිකය. ඒ කියන්නේ අර අදෝස අදෝස චෛතසිකයක් තියෙනවා. අව්‍යාපාදයට කියන්නේ අදෝස කියන චෛතසිකය තමයි මෛත්‍රී හිත. මෛත්‍රී කාරණේ. මෛත්‍රී ගුණේ. එතන වැඩ කරන්නේ චෛතසික ධර්ම 33ක්. එක හිත. ඊළඟට චිත්තජ රූප ටික. මේ ඊළඟට තියෙනවා මේ තව එකක්. යම්කිසි කෙනෙක් දුකටපත් වුණා වූ අය පිළිබඳව කරුණාව ඇති කරගන්නවා. කරුණා භාවනාව වඩනවා. කරුණා භාවනාව වඩනකොට වෙනස්. කරුණා භාවනාව කරනකොට එයාගේ හිතේ අපි හිතමු කරුණා භාවනාවට ප්‍රථම ධානයට ගියයි කියලා කරුණා භාවනා සමාපත්තිය කියලා. එතනදී වැඩ කරන්නේ චෛතසික ධර්ම 31යි. 34යි. ඒ සතරක් වෙන්නේ අන්‍ය සමාන චෛතසික ධර්ම 13ක් තියෙනවා. ඒ වගේම කුසල සාධාරණ චෛතසික 19ක් වෙන්න ඕනේ. ප්‍රඥාවත් ආවම 20ක් වෙන්න ඕනේ. එතකොට 33ක් වෙන්න ඕනේ. ඊළඟට කරුණා කියන චෛතසිකයෙන් ඕනේ. ඒ කරුණා කියන චෛතසිකයේ යෙදුණාන් පස්සේ 34ක් වෙනවා. හිතත් ගත්තාන් පස්සේ 35ක් වෙනවා. ඒ 35 දෙනාගෙන් තුන් දෙනෙක් අයින් වෙනවා හේතු හැටියට. අලෝභයත් අදෝෂයත් සමෝහයත්. ඊළඟට ඔය විදිහට තමයි එතනදී කියන්නේ කරුණා සමාපatti හිතක එහෙම නැත්නම් කරුණා ධානය හිතක චෛතසික ධර්මයන්ගේ යෙදීම වෙන්නේ. මුදිතාවට ගියන් පස්සේ ඒකෙත් ඔය විදිහට වෙනසක් සිද්ධ වෙනවා. හැබැයි මේ කරුණාව කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව, මුදිතා භාවනාවන්ගෙන් යන්න පුළුවන්කම තියෙන්නේ ධ්‍යාන හතරක් විතරයි. ඒ එතනින් ඒකේ පස්වෙනි ධ්‍යානයක් යන්න බෑ. ඒ කියන්නේ පස්වෙනි ධානයේ සතුට නැතින උපේක්ෂා සාගත වෙනවා. කරුණාවල් ඔක්කොම කරුණාව, මෛත්‍රිය, මුදිතාව කරුණාව මෛත්‍රිය මුදිතා මේ භාවනා තුන හැම වෙලෙම සතුටින් පිරිච්ච ප්‍රීතිය වැඩ කරන්නා වූ භාවනා අරමුණ. දැන් ඔය කියපු මහාගත මහාගත රූපාවචර කුසල විපාක ක්‍රියාසිත පහළවෙත් මාර්ගත අරූපාවචර කුසල විපාක ක්‍රියා කියන 15 12 වැඩ කරන්නා වූ විදිය තමයි චෛතසික ධර්මයන්ගේ හේතු භාවයෙන් ඒ අලෝභය දෝෂේ වැඩ කරන විදියත් ඒ වගේම ප්‍රතිඋප්පන්න ස්වභාවයෙන් ඒවාට අර තුන් දෙනාගේ බලය යෙදෙන විදියත් ඒ නිසා මේවා හට ගන්න විදියත් බලපවත්වන විදියත් තමයි ඔය මේ පින්වතුන්ට අපි මතක් කරේ. දැන් මේ පළවෙනි කාරණේ. මොකද්ද පළවෙනි කාරණේ කියලා කිව්වේ? ප ဋ ාණ ධර්මයේ සෝවිස ප්‍රත්‍ය ධර්ම 24ක් තිබෙනවා 24ක් තිබෙනවා ඒ 24න් පළවෙනි හේතු පත්‍ය ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ඊළඟට තව කාරණයක් තියෙනවා පටලැවෙන. දැන් මේ ටික මම මේ තනියෙන් තනියෙන් අරගෙන කතා කරේ තනියෙන් කතා තනි කරලා වෙන වෙනම කාරණයක් හැටියට කතා කරේ සමහර කෙනෙකුට මේකේ ප්‍රශ්න මතුවෙනවා සාමූහික වශයෙන් ගත්තන් පස්සේ අපි ඒක කියන්නේ ඒ සාමූහික වශයෙන් ගන්නවා කියලා කියන්නේ මෙහෙමයි සිත් ඔක්කොම ටික ගන්න 89ම 89න් අහේතුක සිත් ටික අයින් කරලා අනිත් සිත් 71ම අරගෙන ඒ හිත 71ම මේ ඔය වගේ කොටස් කරන්නේ නැතුව අහේතුක බෙදන්නේ නැතුව ඊළඟට අර මේ කුසල බෙදන්නේ නැතුව අකුසල බෙදන්නේ නැතුව මහාගත බෙදන්නේ නැතුව ලෝකෝත්තර බෙදන්නේ නැතුව ඔක්කොම ගත්තයන් පස්සේ එහෙම ගත්තන් පස්සේ චෛතසික ධර්ම 38ක් වැඩ කරනවායි කියලා කුසල වශයෙන් චෛතසික ධර්ම 38යි හිත වශයෙන් මෙච්චරයි රූප මේ රූප උත්පත්ති වශයෙන් මෙහෙමයි කියලා මේ වෙන් වෙන් කරන්නේ නැතුව කතා කරලා කියපු ගමන් කෙනෙකුට ඒක තෝරා ගන්න අමාරුයි. හැබැයි සමහර පොත්වල එහෙම දක්වලා තිබෙන්නේ ඒ වාගේ කෙටි සාමූහික වශයෙන් අරගෙන කෙටි විස්තර විග්‍රහ තමයි තියෙන්නේ. ඒක නිසා කෙනෙකුට ඒක අර ප්‍රශ්නේ වෙන්නේ ප්‍රත්‍යනීක ධර්ම හොයන්න ගියන් පස්සේ තමයි ඔය හැර හැප්පිලා වෙන්නේ. ඒක නිසා ඒක ඇරෙන්න තමයි මම මේ තනි තනි කරලා මේ ගත්තේ. ඊළඟට තියෙනවා අර අහේතුක දේවල් අහේතුක සිත් තියෙනවා 18ක්. ඒ අහේතුක සිත් 18ට කතා කරන්නේ නැහැ හේතු දාලා. හේතු අහේතුනේ ඒව ගැනෙන්නේ පත්‍ය නීක ධර්ම යටතට. පත්‍ය නීක ධර්ම යටතට. ඒකේ එක ප්‍රශ්නයක් අපේ පින්වත් මහත්මයෙක් ඇහුවා මට මතක හැටියට ගිය පාරේ කී හරි ඉතිසෙල්ලා ඒක හරි මම හිතුවා ඒ මේ මොකක් හරි ඔය ගොඩේ පාටලවිල්ලක් වෙන්නද කියලා ඒ සංඛ්‍යා ගන්නකොට ඇයි අන්නේ සමාන චෛතසිකයේ චෛතසික ධර්මය ප්‍රතිනීක ධර්මයක් නොවන්නේ කියලා. අන්නේ සමාන චෛතසික ධර්මයේ ඡන්දය. අන්නේ සමාන චෛතසික ධර්මයන්හි ඡන්ද ඒ කියන චෛතසික ධර්මය ඇයි ප්‍රතිනීක ධර්මයක් නොවන්නේ කියන එක හේතුව ප්‍රතිනීක ධර්ම නොවන්නේ ඒ නොවෙන්න හේතුව ඒ ඡන්දය කියන චෛතසිකය අහේතුක සිත් වල ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. අනිත් ඒවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ චෛතසික ධර්ම ඒ සිත් 18න් සිත් 10ක්ම තියෙනවා. සිත් 10ක් තිබෙනවා. ඒ 10ම ඇවිල්ලා සබ්බචිත්ත සාධාරණ විතරයි වැඩ කරන්නේ. අනිත් අටට තමයි අනිත් ප්‍රභේදය අන්තර්ගත වෙන්නේ. ඔය අපි කියුවේ මහග්ගත සිත් සහ මහග්ගත සිත් වල වැඩ කරන විදිය. චෛතසික ධර්ම වැඩ කරලා ඊට පස්සේ හේතු වශයෙන් පත්‍ය හේතු ප්‍රත්‍ය ධර්ම වැඩ කිරීමත් ඒ වගේම පත්‍යුප්පන්න ධර්ම වෙන විදියක් තමයි කිව්වේ. ඊළඟට අපි ගත්තොත් ලෝකෝත්තර සිත්ය වෙනවා එක ක්‍රමයකට තිබෙනවා අටක් අනික් ක්‍රමයට තියෙන 40ක් විතර. ධ්‍යාන වශයෙන් ගත්තම ඒ ලෝකෝත්තර ධානා සිත් වශයෙන් ගත්තයින් පස්සේ ඒ ඒ වැඩ කරන්නේත් අර ධානා සිත් වශයෙන් ගන්නකොටත් අර ධාන වලගේ පෙර යදිච්ච ඒවම ගන්නවා කුසල වශයෙන් ගන්නකොට ඔය කුසල චෛතසික දැන් ඔය ලෝකෝත්තර සිත් කියලා කියන්නේ ඔක්කොම කුසල්නේ. ඒ කුසල් වල කුසල් චෛතසික වල කුසල සිත්වල මාර්ග සිත්වල ඵල සිත්වල චෛතසික සංග්‍රහය කරනකොට අර මේ ධානවල කතා කරපු විදිහටම ඒ චෛතසික යෙදීම ගන්නවා එච්චරයි ඒකේ තියෙන වෙනසකට තියෙන පොඩි වෙනසක් තිබුණත් එහෙම අපි සමහර වෙලාවට කියනවා මේ ඔක්කොම ටික අරගෙන කුසල සිත්වල චෛතසික ධර්ම 38ක් වැඩ කරනවා කියලා. ඉතින් මේ වෙන වෙනම ගත්තයින් පස්සේ එක සිතකට යෙදෙන කාණ අපි බලා ගන්න ඕනේ. දැන් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට මේ ඉස්සල්ලා කියලා දීපු ඒක ඈඳියක් තමයි දිග ඈඳියක් තමයි මේ මේ විස්තර කරේ. අපේ දන්න කියන පින්වත් මාතමාත්පින් ඉන්නවා මෙතන ඒට අමතරව අද මම පොඩි කැමැත්තක් තිබෙනවා ධර්ම දැනුමින් යම් කිසි විදියකින් ඒක කියන්නත් හොඳ නෑ ලාභාලයි කියලා ආධුනික වශයෙන් හෝ වේවා මේ ධර්ම සභාවට එහෙම නැත්නම් මේ සාකච්ඡාවලට මෑතකදී සම්බන්ධ වීම වශයෙන් හෝ වේවා එහෙම නැත්නම් අඩු මේක අපහැදිලි මේ දැන් තියෙන වනම් ඒව දැනගන්න කැමැත්තෙන් ඉන්න අය ඕ වේවා ප්‍රශ්න නගනවා නම් ඒ ටික අපිට කියලා දෙන්න පුළුවන් වේ කියලා අපි මේ මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ඉතින් මේ මෙතනින් එහාට මොනහරි දෙයක් තියෙනවනම් මේ පින්වතුන්ට ප්‍රශ්න වශයෙන් අහන්න පුළුවන්. අපි ප්‍රශ්න වශයෙන් අහලා තවත් මේ කිහිර වෙච්ච තැන් තියෙනවා නම් ඒ වගේම ගලවගෙන විස්තර කරගන්න ඕනේ තියෙනවා නම් අපි ඒ පැත්තට හැරෙමු. මේ විශේෂයෙන්ම තවත් එකක් මතක් කරන්න ඕනේ මේ ප ဋ ාණ ධර්ම පිළිබඳව ප ဋ ාණ විස්තර ධර්ම විග්‍රහ කරනකොට වචන සීමයි සීමාවක තියෙන්නේ හරි පරිස්සමෙන් තමයි මේක හසුරවන්න ඕන වෙන්නේ හේතුව ප්‍රත්‍ය ධර්ම කතා කරනකොට අපි අද කතා කරන්නේ මොන ප්‍රත්‍ය ධර්මද එහෙම නැත්නම් මොන සෝවිසි ප්‍රත්‍යයෙන් අද ඉන්නේ කොතනද මොකද්ද ගන්න කිය මොකද්ද මේ කතා කරන්නේ කියන එක පළමු කොටම හිතේ තියෙන්න ඕනේ නැත්නම් පටලැවෙනවා සමහර වෙලාවට ආරම්මන ප්‍රත්‍යයත් එක්ක පටලැවෙන අවස්ථා තියෙනවා. සමහරට කර්මපත්‍යත් එක්ක පටලැවෙන අවස්ථා තියෙනවා. සමහරකට අතිප්‍රත්‍යත් එක්ක පටලැවෙන අවස්ථා තියෙනවා. ඒක නිසා ඒවට වැටෙන්නේ නැතුව අද කතා කරේ ඉස්සෙල්ලා කතා කරපු ඒ මාත්‍රකාවේම දික්කන් ඈදපු කොටසක් දික්කසකු තවත් පැහැදිලි කරලා දෙන්න මගහැරී කියාව කොටසක් මේ කතා කරේ මේ පින්වත්තුන්ට දැන් ඒ සම්බන්ධයෙන් තිබෙන්නා වූ මේ මාතෘකාවට අදාළ කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන හැම එකක්ම ඒකට ලැබෙන්නා වූ උත්තරය හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා මේ අද ටිකක් මට ඒ තරම් මේ ටිකක් නමුත් මේ පින්වතු බලාපොරොත්තුෙන් ඉන්නේ ඉඳම තමයි ආවේ. අද ඒ තරම්ම වැඩ කරනවා හරි හරි අඩුයි. ටිකක් මහන්සි ගතියක් තියෙනවා. නමුත් අපි සාකච්ඡාවට ගමු මේ මෙතන ඉඳලා ශන දිනාටම මේ දහම් පාඩම නැවත නැවත හිතලා බලලා අහලා මෙනෙහි කරලා අවබෝධ කරගන්නට හේතු වෙන කොටසක් වේවා. ශන දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් ධර්මාභෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මෙතන ඉඳලා ඉදිරියට ධර්ම සාකච්ඡාවට යමු වෙමු. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණපින් <clears throat> හොඳයි කල්යාණ මිත්‍රයනි මම හිතනවා ස්වාමීන් වහන්සේ අදහස් කරපු පරිදි අපේ මේ වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙච්ච කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම ධර්මස්තුවට සහභාගී වෙච්ච කල්යාණ මිත්‍රයන්ටත් අවස්ථාවක් තියෙනවා අද අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දීපු ඒවා සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මතු කරන්න. තෙරුවන් සරණයි. මේ කාලේ නොපුරම ප්‍රයෝජනයක් ගමු ස්වාමීන් වහන්සේටත් අසන ටිකක් මහත් තත්ත්ව නිසා කලන්න විසින් වෙන්න මේ පළමු කොටම මේ අපේ ආධුනික වශයෙන් එහෙම නැත්නම් මේ මේ පාඩම් වලට අලුත් අපි හිතමු ආධුනික ධර්මයට ආධුනික මේ පාඩම් වලට අලුත් වගේ ඉන්න අය මේවා මේවා මේ ප ဋ ාණ ඇත්ත වශයෙන්ම මේ නිතර හැමතැනම කතා කරන ඒවා නෙවෙයි. ඒක නිසා බොහෝ දෙනා මේවට අලුත්. ඔය සමහර ස්වාමීන් වහන්සේලා වුණත් මේ මාතෘකා කතා කරන්නේ නැහැ. ඉතින් මේ ඒක නිසා මේ පින්වතුන්ට ඉස්සර වෙලාම මේ හිතට අවංකව හිතනද මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන දේවල් ඇත්තට මගේ හිතට තේරෙනවද? මගේ හිතට මේවා වැටෙනවද නැත්නම් මේ වචන ගුණයක් විතරක් බන බන බන කියලා අහගෙන ඉන්නවද මට ඇත්ත වශයෙන්ම හේතු කියන ඒවා තේරුණාද ඕක වැඩ කරන්නේ කොහොමද ඕක තේරුණාද ওই චෛත්‍යයක ගානක් කිව්වා 30යි කිව්වා 33යි කිව්වා 32යි කිව්වා 7යි කිව්වා ඌවා මොනවද ඌවා මේ ඌවා තේරුණාද මට කියලා ඉස්සරලා හිතින් අහලා ඊට පස්සේ ඒ තේරුණා නම් ප්‍රඥාවක් නෑ. නැත්තම් කියන්නේ මේවා මට තේරෙන්නේ නෑ. එච්චර. මට නම් මේ මොනවා තේරෙන්නේ නෑ. ඔය ආගෙන ඉන්නවා කියලා එහෙම කියන්නේ. එතකොට මම මේ පොඩි වෙදකමක් ඔබට කරලා දෙන්නම් මේ පැත්තේ. තිරුවතරණ සෝනාංශ අවසරයි ස්වාමීන් වහන්සේ අනන්ත ප්‍රමාණ පින් අපිට මේ කියලා දෙනවට ස්වාමීන් වහන්සේ මේ රූපාවචර ධානවලදී හට ගන්නා සිතට ඒ හේතුප්‍රත්‍ය වලින් වෙන බලපෑම ඒ රූපේට වෙනවා වගේ අරූපාවචරයේදීත් එහෙම වෙනවද නැත්නම් අරූපාවචර නිසා නැත්නම් රූපේට බලපෑමක් නැතුවද ආ ඒකත් හැබැයි එකක් තමයි ඒ කියන්නේ ඒකත් ප්‍රශ්න කර යුතුයි. මේ ඒකේ තියෙන්නේ මෙහෙමයි. දැන් පළවෙනි ඔන්න මම දැන් දැන් සිය කුසාසිත තියෙන 12ක් තියෙන රූපාවචර සිත් පහයි අරූපාවචර සිත් හතරයි. ඒකේ රූපාවචර සිත් රූපාවචර සිතේදී හේතු ධර්ම තුන හිතටයි ඒ චෛතසික ධර්ම ටිකටයි රූපවලටයි හේතු ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. දෙවෙනි ධානයේදී ඒ හේතු ධර්ම තුන දෙවෙනි ධාන හිතටයි දෙවෙනි ධාන හිතේ වැඩ කරන ඉතිරි චෛතසික ටිකටයි ඒ දෙවෙනි ධානය නිසා පහළ වෙන්නා රූප ටිකටයි ප්‍රත්‍ය වෙන හේතු ප්‍රත්‍ය. තුන්වෙනි එකේදී ඒත් ඒ හේතු ධර්ම තුන තුන්වෙනි ධාන සිතටයි ඊළඟට චෛතසික ටිකටයි චිත්තජ රූප ටිකටයි බලපවත්තන. හතරවෙනි එකේදී ওই කාරණය ඔය දෙයට සිද්ධ වෙනවා හේතු ධර්ම තුන චෛතසික ධර්ම ටිකටයි හිතටයි චිත්තජ රූප ටිකටයි පහළ මේ බලපවත් වෙනවා මේ පස්වෙනි හිත පස්වෙනි හිත ඇවිල්ලා මේ ඔය උපේක්ෂා සාගතයකනේ ඒ පස්වෙනි හිතේදිත් මේ ඒ හේතු ධර්ම තුන පස්වෙනි ධානය හිතටයි ඒ පස්වෙනි ධානයේදී තිබෙනා වූ චෛතසික ධර්ම ටිකටයි පස්වෙනි ධාන හිත එක පාර වෙනා වූ රූප ටිකටයි හේතු ප්‍රත්‍යයෙන් මූලභාවයෙන් උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා ඊළඟට දැන් අරූපාවචරනේ අරූපාවචර වෙන්නේ දැන් දැන් ඔන්න දැන් මේ එක්කෙනෙක් භාවනා කරලා මනුස්ස ලෝකේ එක්කෙනෙක් භාවනා කරලා රූපාවචර ධාන පහම උපදවා ගත්තා. දැන් එයා එතනින් එහාට අරූපාවචර භාවනා වඩනවා. අරූපාවචර භාවනාවේදී තිබෙන්නේ එකම චෛතසික ගාන. එකම චෛතසික ගාන ඒ හිතේ තිබෙන හේතු ධර්ම ටික හේතු ධර්ම තුනයිනේ හේතු ධර්ම තුන ඒ පස්වෙනි ධානයේතටයි අරූපාවචර ධානයේතටයි චෛතසික ධර්ම ටිකටයි බලපවත්නවා ඒ එකම ඔය පස්වෙනි ධාන හිත කියන එක මේ කියන්නේ පස්වෙනි ධානයේ අරූපාවචර ධාන හිත මෙහි වැඩ කරනකොට ඒ ධාන හිත එක මේ වැඩ කරනවා මේ රූප ධර්ම මෙහි. ඒ අරූපාවචර අරූපාවචර ධාන සිත්වල අරූපාවචර ධාන සිත්වල මේ රූප හදන්නේ නැති විපාක වශයෙන් ඒ බ්‍රහ්ම ලෝකයට ගියාම නැත්තම් ඒ මිනිස්සයා භාවනා කරනකොට මේ රූප ටික තියෙනවනේ. යම් කිසි දෙයකින් දැන් මේ භාවනා කළ අරූපාවචර ධාන වඩලා එයා විපාක වශයෙන් මේ විපාක වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ යම් කිසි දවසක ඉපදුනොත් එදාට විපාක වශයෙන් යාට එතනදී රූප වැඩ කරන්නේ නැහැ. හැබැයි මෙහි මෙයා මේ මේ මිනිස්සයා මේ භාවනා කරන එක්කෙනා එයා අරූපාවචර කුසල් විපාක විඳීමක් නෙවෙයි මේ කරන්නේ මෙතන වාඩි වෙලා මෙයා අරූපාවචර කුසල් සිත් හදනවා ඒ ධාන සිත් හදනවා ඒ ධාන සිත් එක්ක උගඩන ඒ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කොහොමද තේරුම් ගන්න සානවන්ත ප්‍රඥා මහත්මයා ඩොක්ටර් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වටින එකක් නෙමෙයි මගේ කුතුහලයක් නයි. දැන් මට යමක් ඇහෙනවා. ඇහුණු වෙලාවේ ඉඳලා මනසට කියලා මම මට ඇහෙනවා කියන එක දැනගන්නවා. ඒ ඒ අතරතුර සිත් කීයක් පහළ වෙනවද ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි. මට දැන් යමක් ඇහෙනවා. ඒ ඇහුණට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා හිත ඒක බාර ගන්නවා. සිත් ගොඩාක් පාර වෙනවා. ඒකේ එක විදිහකට කියන්න පුළුවන් සංඛ්‍යාත්මකව මෙහෙම ඇත්ත වශයෙන්ම මේ ඒක නිකන් උපකල්පනයක් විතරයි හැබැයි අතරතුර මෙච්චරක්ම පහළ වෙනවා කියලා කියන්න බෑ. අපි හිතමු මෙන්න මෙහෙම ඔන්න දැන් තමන්ට දෙයක් ඇහුණා. ඇහිච්ච ගමන් ඒ ඇහෙන හිත මොකද්ද? චක්කු විඥානේ. නෑ මේ සෝත විඥානේ. ඇහෙන හිත සෝත විඥානේ. සෝත විඥානේ ඉවරච්ච ගමන්ම ඒ සම්පටිච්ච සිතක් පහළ වෙනවා. සම්තිර්ණ සිතක් පහළ වෙනවා. වෝතපන සිතක් පහළ වෙනවා. ඊට පස්සේ ජවන් සිත් හතක් යනවා. එතකොට දැන් කීයක් පහළ වුණාද? 10ක් පහළ වුණා. ඒ වගේම තව සිත් ඊට පස්සේ පහළ වෙනවා තදාරම්මන සිද්ධයක් පහළ වෙනවා. ඊට පස්සේ 12ක් වෙනවා. ඒ 12 ඉවරුණාන් පස්සේ ඊට පස්සේ භවංග වෙනවා. භවංගුණයන් පස්සේ භවංග භවංග සිත් කොච්චරක් යනවද 17ක් යනවද 18ක් යනවද 100ක් යනවද එහෙම කියන්න බෑ. ඒක ඉවරෙච්ච ගමන් ආයේ තව ලයින් එකක් යනවා. මනෝද්වාරික සිත් පේලියක් යනවා. ඒ මනෝද්වාරික සිත් පේලිය තියෙනවා මනෝද්වාරික සිත, මනෝද්වාර ආවර්ජන සිත, ඊට පස්සේ ජවන් සිත් හතක් යනවා. එතන අටක් තියෙනවා. ඊට පස්සේ යනවා සදාරම්මන දෙකක් යනවා 10ක් වෙනවා. ඊට පස්සේ ඒ හැරිච්ච හිත ඊට පස්සේ තවත් හිතලන්නේක් යනවා. ඒකේ මේ ප්‍රඥප්තිය අරමුණු කරන ඊට පස්සේ ඒ ප්‍රඥා ඒකට කියන ප්‍රඥප්තිය සහ අර්ථග්‍රහණය කරන්නා වූ මනෝද්වාරික චිත්ත වීතියක් යනවා. ඒකෙත් තියෙනවා මේ හොඳට වැඩ කරන්නා වූ සිත් තිබෙනවා අටක් ඊළඟට ওই විදිහට ගිහිල්ලා යනවා ඒක හැබැයි ප්‍රමාණයක් කරන්න බෑ දෙවෙනි සිත් චිත්ත වීතියේ වැඩ කරන්නා වූ සිත් 9 9 9 9 යනවා මනෝද්වාරික මනෝද්වාරාවචන සිත සහ මේ ජවන් සිත් ඊළඟට ඊට පස්සේ යන සදාරම්මන නවයක් නේ 10ක් යනවා. ඔය විදිහට ගිහිල්ලා අවසානයේදී පස්වෙනි රේන්ජ් එක යනකොට තමයි ඇලීම සිද්ධ වෙන්නේ. ඒක මේ ඒ වෙනකොට භවංග සිතුයි චිත්ත වීතිවල සිතුයි මහා ගොඩාක් ගිහිලා තියෙන්නේ. එකක් දෙකක් නෙවෙයි. කොහොමද මට දැනගන්න ඕන කොටස් කවතිබුනේ විඥානයේ වේගය ඒකට ඒක බොහොම ලක්ෂණට පැහැදිලි වුණා බොහොම තින් ස්වාමීන් වහන්සේ. හරි තවත් කලින් මෙතෙන්ට එක දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප දැනගන්න මට පොඩක් පැහැදිලි කරගන්න පුළුවන් ද සංවාංශ දැන් අර පළවෙනි ඉත්තම ධානය මාර්ගත සිත පහළ වෙන විට චෛතසික ධර්ම 33ක් සමග සිත් නාම ධර්ම සිතයි ඒක ඔක්කොම ධර්ම එතකොට 34යි ඒ 34න් ප්‍රත්‍ය ධර්ම ලෙස අලෝභ අද්වේෂ අමෝහ ඒ ප්‍රඥාවත් එක්ක යමෝය ඒ ධර්ම තුන ප්‍රත්‍ය ධර්මත් ඉතුරු 31 31යි ඒකෙන් උපදින රූප ධර්මයි ඒ ඒ ටික අයිති ඒ ඒ ඒ කොටස සත්‍ය උප්පන්න ධර්මද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ අවසරයි තේරුම් ගන්න. ආ ඒ හරි ඒක ඒව තමයි. ඒ කියන්නේ ඒ ධර්මතා දෙක තුනෙන් ඒ ඔය ඔය කියපු කතාව හරි. ආ ඒකේ මට විස්තර කරන්න දෙයක් නැහැ. ඒ හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. මේ ඔව් අහන්න කතා තියෙන වගේ කලින් මෙතෙන්ට එක දෙන්න පුළුවන්. නිලන්ති මහත්මිය ඔබට මේ එකතු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද අද කියලා කියපු දේවල් ටික අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්නයක් නැහැ. නැවත වැඩසටහන නැවත සවන් යොමු කරොත් එහෙම නැවත තව තවත් අවබෝධ වීමට පුළුවන් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ කරන කාර්යයට. පෙරවන් සන්නයි. දැන් බොහොම පිං පෙරවන් සන්නයි. ඔව්. තවත් අහන්න පුළුවන් මොනවද තියෙනවා මේ සන්නස්තර මේ වික්‍රේ මේ භාවනා කරනකොට පිටින ආනාපාන සතිය විදිහට පිටින ප්‍රහාණිය පිටින භාවනාසන අවස්ථාවේදී අර පෙරකම තුනක් ගැන කිව්වා ඒ පිටුරෙන් අද පළවෙනි සත අනිසමානස අනිසමාන සාර්ථක සාධාරණ සිත් සිත් හය හතයි අතන හයක් කියලා කිව්වන් සංවාසය අනිසමා ප්‍රකේතසිත එතකොට අකුසල් අකුසල් සාධාරණ ශාස්ත්‍රික ධර්මයක් ඒකෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මට එතන ඒක කොහොමද විභේදනය කරන්නේ කරන්නේ එතන පොඩ්ඩක් ඒ කියන්නේ කුසල සාධාරණ ඔක්කොරේ ඔතනවත් මම දන්නවා කුසල සාධාරණ ශාස්ත්‍රික ධර්මයක් ගැන කියන්නේ ධර්මනේ කොහොමද විභේදනය මට මගේ මේ සතහන වල පොඩ්ඩක් උපාදෝක්ෂණය කරන්න තියෙනවා පොඩ්ඩක්. කුසල සාධාරණ චෛතසික කුසල මේක ඒකට කියන සෝබන සාධාරණ කියලා නම් කරනවා කුසල සාධාරණ කියලා හිතාගත්තට කමක් නැහැ. ඉතින් අර ඒ ටෙක්නිකල් වර්ඩ් එක ඉතින් අර එහෙම තිබුණාට කමක් නැහැ. සෝබන සාධාරණ කියලා කුසල සාධාරණ තමයි. ඒ කුසල සිතක් පහළ වෙනකොට අනිවාර්යයෙන්ම කුසල් සිතේ තිබෙන්නා වූ චෛතසික තිබෙනවා සාධාරණ 19ක්. ඒක අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඒ ටික නැතුව මේ කුසල සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ චෛතසික තමයි සද්ධාව, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝෂය, తත්‍ර මජ්ජත්තතාවය ඊළඟට කාය පස්සද්ධිය චිත්තපස්සද්ධිය කාය ලහුතා චිත්ත ලහුතා ඊළඟට කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඊළඟට කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතාවය කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියලා 19ක් තියෙනවා බලන්න ආයේ සද්ධාව, සතිය, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස. తත්‍ර මඤ්ඤත. තවතර තේනවා හතක්. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලෞතා, චිත්ත ලෞතා, ඒකට 11යි. කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, එතකොට 15යි. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා 19යි. මේ 19 අනිවාර්යයෙන්ම ඔය කුසල් හිතක යෙදෙනවා. ඊට පස්සේ අනිත් ඒවා එහෙට මෙහෙට වෙනවා. තව තියෙනවා 6ක්. ඒ 6 මේ සමහර කුසල් සිත් තියෙනවා ප්‍රඥාව නැති කුසල් සිත් තියෙනවා. ඒ ඥාන විප්‍රයුක්තය එතකොට ඔය ප්‍රඥා වැඩ කරන්නේ ප්‍රඥා වැඩ කරපු එක ඥාන සම්පයුක්ත වෙනවා මම හිතන්නේ මේක වැටෙන්න ඇති කියලා හිතනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපි මම හිතන්නේ බදාදා දවසේ සෝබන චෛත්‍ය ගැන පොඩ්ඩක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ හරි වටිනවා. හන්දායමත් එක්ක හොඳයි සර්. ඔව්. හොඳයි. ඔව් තවත් කවුරු හරි ප්‍රශ්නයක් අහන්න බලව අහන්න පෙරවන් සර්ණයි. ආකාශනාත් පොඩි ප්‍රශ්නයක් නෑ මේ සනතර මේ ලෝකෝත්තර සිත්වල පහළ වෙන සනත් කැටිතික මම කියනවාද සම්මා දිට්ඨි සම්මා සංකප්පය ආදි වශයෙන් ආරක්ෂණ මාර්ගයක් තියෙන ඒ කර්ම ඒව චෛතසික වශයෙන් බාහන්සන්ස ඒතකොට ඒ චෛතසිකම තමයි හඳුනා ගන්න ඉස්සනස මේ 50 චෛතසික 52 ඇතුළේ තියෙන චෛතසික වලින් පොඩ්ඩක් පැහැදිලි කරගෙන දෙන්න ඕනේ. ඒක සරලයි මහත්තයා පොඩි උපක්‍රමයක් කියලා දෙන්න පුළුවන් අපේ පින්වතුන් සෑම දිනාටම මාර්ග සිත්තල වැඩ කරන චෛතසික ධර්ම තේරුම් ගන්නට මේ ඇත්ත වශයෙන්ම කුසල චෛතසික තියෙනවා 25ක්. කුසල චෛතසික ධර්ම 25ක් තියෙනවා. ඒ 25 වෙන්නේ ඔය දැන් මම කියපු 19යි ඊළඟට ප්‍රඥා චෛතසිකයයි 20යි. තව තියෙනවා චෛතසික ධර්ම තුනක් ඒ තමයි සම්මා වාචා චෛතසිකය සම්මා කම්මන්ත චෛතසිකය සම්මා ආජීව චෛතසිකය කියලා චෛතසික ධර්ම තුනක් තියෙනවා. ඒවත් කුසල්. එතකොට 23ක් වෙනවා. තව තියෙනවා කරුණා චෛතසිකය සහ මුදිතා චෛතසිකය කියලා චෛතසික ධර්ම දෙකක්. චිත්ත ගති දෙකක්. එතකොට 25ක් වෙනවා. මේ 25න් මේ ලෞකික පැත්තට තිබෙන චෛතසික දෙයක් දෙකක් තිබෙනවා. ඒක ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒ චෛතසික ධර්ම දෙක තමයි කරුණා චෛතසිකයයි මුදිතා චෛතසිකයයි දෙක. හේතුව කරුණාව කුසල්. හැබැයි සත්‍ය සංඥාවක් තියෙන්න ඕන. මුදිතාව කුසල්. හැබැයි සත්‍ය සංඥාවක් තියෙන්න ඕන. මෛත්‍රිය කරුණාව මෛත්‍රිය ඊට පස්සේ මුදිතාව දක්වන්නේ හැම වෙලෙම සත්‍යය කියලා අල්ලගෙන. හැබැයි නිවන් දකින්න වෙලාවේ මේ කරුණා චෛතසිකේ මාර්ග සිත්වල වැඩ කරන්නේ නැහැ. මුදිතා චෛතසිකයේ කමාර්ග සිත්වල වැඩ කරන්නේ නැහැ. හේතුව නිවනේ සත්තු නැහැ. නිවනේ නිස්සත්ත්ව නිජීව ධර්මයක් නේ. සත්වයෝ පුජ්‍යලයෝ ආත්ම ජීව ඒක අසංකත ධාතුවක්. ඒක නිසා නිවනට මෛත්‍රිය වඩන්න බෑ. නිවන හොඳින් පවතිවා මේ ওই ලෞතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඇවිල්ලා දකින්න. එහෙම කරන්න බෑ. ඒක අසංකත ධර්ම ස්වභාවයක්. ශූන්‍ය කියන එක නෙවෙයි. ඔය සමහරු කියන ශූන්‍යයි කියලා. නෑ ශූන්‍ය නෑ. යමක් තියෙනවා. ඒක නිසා මේ චෛතසික ධර්ම 25න් කරුණාවයි මුදිතාවයි දෙක ලෝකෝත්තර සිත්වල වැඩ කරන්නේ නැහැ. ලෝකෝත්තර සිත්වල වැඩ කරන්නේ චෛතසික ධර්ම ඔය කුසල් වලින් 23ක් විතරයි. එතකොට 23ක් කොම ගත්තම මහත්ලා එකතු කරන්ඩ අන්‍ය සමාන චෛතසික ධර්ම මේ තව තියෙනවානේ 13ක් ඒක එකතු කරන්න එකට. හරි සරලව එකතු වෙනවා. එතකොට කීයක් වෙනවද? 36ක් වෙනවා. ධ්‍යාන වශයෙන් ගත්තයන් පස්සේ ඒ ධ්‍යානයේ හැටියට තමයි යෝග යොදන්නේ. හැබැයි ඍජුව ගත්තයින් පස්සේ ඔය චෛතසික ධර්ම 36 තමයි එකට යෙදෙන්නේ. ප්‍රඥාව අනිවාර්යයෙන්ම දෙනවා. මේ අර විරති ධර්ම තුන අනිවාර්යයෙන් මේ දෙනවා. එතකොට 23ක් වෙනවා. මම මෙතන මේක තීරෙන්න ඇද කියලා. මොකක් හරි තියෙනවා නම් ආය අහන්න. සාමාන්‍යයෙන් එතන සම්මා දිට්ඨිය හැටියට යෙදෙන්නේ ප්‍රඥා නේ සාමාන්‍යයෙන්. ඔව් සම්මා දිට්ඨිය හැටියට යෙදෙන්නේ ප්‍රඥාව. අමෝහය හැටියට යෙදෙන්නේ ප්‍රඥාව. විද්‍යාව හැටියට යෙදෙන්නේ ප්‍රඥාව. නම වෙනස් ධර්ම එකයි. සම්මා සංකප්ප හැටියට යෙදෙන්නේ ස්වාමීන් වහන්සේ විතරකත් සම්මා සංකප්ප හැටියට වැඩ කරන්නේ අර ප්‍රකීණකවල තිබෙනා වූ විතරකේ. ඒ කියන්නේ සම්මා සංකප්පේ විතරකේ තමයි සම්මා සංකප්ප හැටියට වැඩ කරන්නා වූ ඒ වැඩ සටහන කරමින් අර මේ අරමුණ නිර්වාණ අරමුණ පැත්තට මේ හිත කොට කරලා දාන්නේ. සර්වඥාන්සේ අවසරයි ප්‍රශ්නයක් අහන්න අවසරද? අහන්න අහන්න. සර්වඥාන්ස මම මෙතෙක් කරපු මේ මේ ධර්මදේශනම් මම ෆලෝ කරුවා මට ඇත්තම අතර ඉපාරක් මම අහලා අහලා මට ඒක වැටුණා. ඒක නම් ඒක වරක් පින්සෝනාසෙට මම අද මේ මූලික මම අද අද කියපු දේ මට තේරුණා හොඳටම තේරුණා. නමුත් මට මූලික ප්‍රශ්නයක් තියෙනවා මේ මහග්ග චිත්ත කියන එක. මොකද මගේ සටහන් වල ඒක තියෙන භූමි වශයෙන් සිත් ටික බෙදපුවාම කාම වචන 54ක් තියෙනවා. ඊට පස්සේ රූප වචන 15යි, අරූප වචන 12යි, ලෝකෝත්තර 8යි. කොහොමද 79 89 කියනවා. මට මේ රැකියපු පතිය උනරුතර මහග්ග චිත්ත කියන එක මේක බෙදුනේ මේ භූමි වශයෙන් බෙදිච්ච එකක්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ ආයි මේක මේ මේ මගේ දැනුම දැනුම සඳහා පමණයි මේක මේ මහංග චිත්තය කියන එකේ භූමි වශයෙන් බෙදීම ලක් වෙන එකත් ඒක වෙන ක්‍රමයක් දෙක. මොකද මේ 89 දැන් මම ගණන් කරපුවාම මේ මහංග කියන එක මගේ මගේ සංඛාන් වල ඇතුළත් වෙලා නැහැ. ඒකට ඒක කොහොමද ඒක ඇතුළත් වෙන්නේ කියන එක මට මූලික ප්‍රශ්නේ. කරනවා සරණයි. ඔව් මාත්‍යා ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ කියන මහග්ගත ඒ කියන්නේ මහග්ගත සිත් කියලා කියන්නේ මහත් භාවයට ගිය කියන මහග්ගත සිත් තියෙන මාත්‍යා ඒක කොට්ටාස දෙකක් එක එකට කරනවා. දැන් කාමාවචර සිත් රූපාවචර සිත් අරූපාවචර සිත් ලෝකෝත්තර සිත් කියලා කාණ්ඩ හතරක් බෙදා ගන්නවනේ. ඒ කාණ්ඩ හතරේ මැද ගොඩවල් දෙක. රූපාවචර සිත් ගොඩ අරූපාවචර සිත් ගොඩ දෙකම ගන්නවා මේ එකට කරලා. ඒ එකට කරලා අරගෙන කතා කරනවා ඒ ටික සලකනවා මහත්ගත ඒ කියන්නේ මහත්භාවයට ගිය කියන එකයි. ඒකේ හේතුව මහත්භාවයට ගියේ ලෝකෝත්තර භාවයට ගියා කියන එක නෙවෙයි. මහත්ගත භාවයට ගියා කියලා කියන්නේ අර කාමාවචර පහත් හීන තත්ත්වයේ තිබෙන කාමාවචර ගොඩෙන් අයින් වෙලා විශාලත්වයට ගියා කියන එකයි අනිත් එක තමයි ඒ භාවනා කිරීමේදී අරමුණු තේනවා ඒව ඇවිල්ලා ඒ අරමුණුත් ඇවිල්ලා බොහොම සිවුම් වෙච්ච මහත් භාවයට විශාල භාවයට සිවුම් වෙලා යන්නා වූ අරමුණුත් එක්ක වැඩ කරන හින්දා මාගත ස්වභාවයටපත් වෙනවා ඒක නිසා රූපාවචර කුසල් විපාක ක්‍රියා අරූපාවචර කුසල විපාක ක්‍රියා කියන ටික තමයි මහත්තයා මාර්ගදේශ භාවෙත් සිද්ධාටියට සලකන්නේ. තේරුවන් සරණයි. අවසරයි සර්වඥාන්ස අද පාඩමටම අදාළ නෙවෙයි නමුත් අර මුගක් තැන්වල අහලා තියෙනවා මේ තෙරුවන් සතු සූවිසි ගුණ මහිමේ කියන ඒ වචනේ ඒකට කියලා දෙන්න ගොඩක් වෙලා ගත වෙනවා නම් අද නැති වුණාට වෙන දවසක හරි ස්වාමීන් වහන්සේ කියලා දෙන්න පුළුවන් නම් බොහොම මේ සෝවිසි ගුණ දැනගන්න නම් ඔය මේ ධර්ම දැන මේ ධර්ම ගැඹුරෙන් ඉගෙන ගන්නට ඉගෙන ගන්නට ඉගෙන ගන්නට තමයි සූවිසි ගුණ නම් තේරෙන්නේ. අපි ඉතිවිසෝ ගාථාව ස්වාක්ඛාතෝ සුපටිපන්නු ගාථාව කිව්වට ඒ ඒ ගාථා අස්සේ තියෙන්නේ දේවල් නම් මතුවෙන්නේ ඔය පුදුම විදිහට මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදුරජාණන් වහන්සේගේ දයාව මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ඇයි සත්තා දේව මනුස්සානම් කියන්නේ කුමක් නිසාද දෙවියන්ට මිනිසයන්ට කරේ මොකද්ද කියන එක මේ හොඳට හරවත් ලෙස වැටෙන්නේ අවබෝධ වෙන්නේ මේ ගැඹුරු ධර්ම මේ විනිවිද විනිවිද විනිවිද බලබලා යනකොටයි බුදුරජාන් වහන්සේගේ ගුණ මහිමය තේරෙන එක මහ සාගරයක් මම එක තැනක දැක්කා මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගාථා සමූහයක් මේ ඒ ගාථා සමූහය බැඳලා තිබුණේ බුරුම ජාතික භාවනා කරන ස්වාමින් වහන්සේ නමක්. ඒ බුරුම බුරුම ජාතිකේ විපස්සනා වඩන ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාව කරන්නට ගිහිල්ලා විදර්ශනා භාවනාව කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දැකපු හැටි. උන්වහන්සේ ඒ භාවනා හිතට වැටීච්ච පිනිච්ච හැටි බුදුරජාණන් වහන්සේගේ භාවනා හිත මුල් කරගෙන මේ තමයි ඒ වන්දනාව සකස් කරලා තියෙන්නේ. සමහර කොටස් මේ සමහර කරුණු තියෙනවා ඇත්තම කියනවා නම් මේ බුදුරජාන් වහන්සේගේ කරුණාව කියන එක සමහර මේ සමහර කරුණු එක්ක ගලපා බැලුවයින් පස්සේ ස්පර්ශ කරන්නත් හරි අමාරුයි. කරුණාව කියන එක ඇත්තට ඇත්තට මේක මේක පහළ වෙන්නේ කොහොමද? මේක මේක මේ ගුණය කරුණාව කියන එක පහළ වෙන්නේ කොහොමද කියන එක සමහර තැන්වලදී මේ හිතන්ට හරි අමාරු ඒක ස්පර්ශ වෙන්නේ අපි ওই කරුණාව කරුණාව කියලා කිව්වට මේක මේ මහත්මයා ආපු හිඳයි මේක මතු කරන්නේ සරල උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකයේ තියෙන දේවල් ලෝකයේ ඉන්න සත්වයෝ සත්වයෝ නොවේ ඒ සත්වයෝ ධාතු මාත්‍රයි. ඒ සත්වයෝ ධාතු මාත්‍රා මිසක සත්වයෝ නොවේ. එතකොට ජීවයක් නොවේ. පුද්ගලයෙක් නොවේ. ආත්මයක් නොවේ. කෙනෙක් නොවේ. මමත් නොවේ මගෙත් නොවේ. එවැනි ධර්ම සමුදායක් ඒ ඒ විදිහට ධර්ම අවබෝධ කරගෙන මමක් මමෙක් නොවන මම කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අතුගා පිළිහෙළුවා වූ හිතක් බුදුරජාණන් වහන්සේගේ ඒ හිත නැවත කොහොමද සත්වයක් නොවන්නා වූ පුද්ගලික ජීවයක් ආත්මයක් නොවන්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සමූහයක මහා භූත උපාදාය ධර්ම හැටියට පවතින තැනකට සත්නවන ජීවනවන සිත් සමූහයකට චෛතසික ධර්ම සමූහයකට සූපත් වේවා කියලා මිච්ඡිත ඇතරිව්වේ කියන එක සාමාන්‍ය හිතකට එහෙම තේරෙන්නේ නැහැ. ඒක හරිය අසීමිතයි. ඒක බොහෝම ගැඹීර කාරණයක්. ලෝකෝත්තර මට්ටමින් හිත තියෙන බුදුරජාණන් වහන්සේ උදේ පාන්දරට මේ උදේ පාන්දරට අර කරුණාවයි සත්‍ය සංඥාව මතු කරගන්නවා හැබෑවටම සත්‍යයක් නොඋනට හැබෑවටම ඇත්ත වශයෙන්ම සත්වයක් නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රඥප්ති ධර්මයක් හැටියට සත්ත්ව සංඥාව පිහිටුවලා තමයි මහා කරුණා සමාපත්තිය සමවදින්නේ. ඒක මහා පුදුම හිතන්ට බැරි ගාම්භීර ධර්මයක්. ඒක නිසා මේ සමහර ධර්ම කොටස් තිබෙනවා ඔය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතෙවම මෙනෙහි කරාම ගොඩාක් ලොකුවට මේ ප්‍රථම ධානයේ නවතිනවා. ප්‍රථම ධානය ගන්න පුළුවන් බුදුගුණ හරහා ඊට වඩා ඉහළට යන්නේ නැත්තේ ඒ ධර්ම ගාම්භීරත්වය හරිය ඉහළයි. ඒක නිසා බුදුගුණ මෙනෙහි වෙන්න නම් බුදුරජාණන් වහන්සේ තව එකක් කියනවා මේ මේ ලෝතර බුදුන් වුණාට පස්සේ ওই කතාව කියමු. බුදු වෙන්න කලින් බුදු වෙන්න කලින් මේ තමන්ගේ නෑදෑයෝ නොවන හිතවතෙක් නොවන තමන්ට උදේ හවා ඇන්දෑවේ දවල් කාලේ නිකාම්ම විපතම පෙරලන විනාශයක්ම පතන විනාශයක්ම හිතන කෙනා කෙරෙහි ඒවත් දැක දැක අහහා ඒ මිනිසුන්ට සත්‍යයන්ට මොකක්වත් කරන්නේ නැතුව සුවපත් වේවා කියන කරුණාවෙන් අදහස ඉදිරිපත් කරගෙන ඇත්තට මේක මේ කොමට කරාද? ඇත්තට මේ වගේ මනසක් මේ කොහොමද ඇති උනේ? මේ ආවල් ඒකටද? කියලා මේ ප්‍රශ්න නැගුවන් පස්සේ බෝස බෝසත්ත්වයන් වහන්සේගේ හිතේ තියෙන අසිරිමත්කම බුදු වුණාට පස්සේ කියමු බුද්ධත්වයට ලැබුවාට පස්සේ ගැඹුරු ධර්මයේ දේශනා කිරීම වශයෙන් පිට වුණා ලෝකයට. නමුත් ප්‍රාථමික වශයෙන් ඊට කලින් බැලුවෙන් පස්සේ තමන්ට තමන්ට උදව්වක් උපකාරයක් කරන්නේ නැති මේ වගේ අනුන් වෙච්ච ඇයි මේ වගේ පිරිසකට එක්කෙනෙක් දෙන්නේ එහෙම නැති කිසිම සීමාවක් හිතන්නේ නැතුව ගණනක් හිතන්නේ නැතුව දැනකට කොටසක් කොටු කරගන්න නැතුව සප්ත ප්‍රඥාතිය අනන්තයකට මේ තැපයක් ලබා දීමට මේ දුක් විඳ කියන එක හරි අමාරු හිතක් හරිම අමාරු ඒක නිසා මේ බුදු ගුණ වැඩෙන්න හොඳට බුදු ගුණ වැඩෙන්න නම් ඔය ධර්මයේ හොඳට ඉගෙන ගන්න. එතකොට මේ තව ඉස්සරහට ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයෙන් පුහුණු කරසනාසින් අවසරයම ලයින් එක කට් ඔෆ් වුණා ඉස්සෙල්ලා ප්‍රශ්නේදී මට චූටි දෙයක් අහගන්න කියලා නැවතත් අර අර මේ මග්ග ආගස් චිත්තවලදී අර අවසාන ලෝකෝත්තර මග්ග චිත්ත හතරයි ලෝකෝත්තර පරසිත හතරයි මේකට ඇතුළු වෙන්නේ නැහැනේ නැහැ නැද්ද අතුලන ස්වාමීන් අපි දැන් කතා කරු මේ මාර්ග චිත්තවලට අවසාන ලෝකෝත්තර අටක් තුන් වෙනවාද කියන එකේ ප්‍රශ්නේ කරලා මහාගත ලෝකෝත්තර සිතුයි මහාගත සිතුයි කියන්නේ වෙනස් જાතියක් මහාගත භාවයට ගියා වූ සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර සිත් 9. ඊට පස්සේ ලෝකෝත්තර වෙනම ඒ විදිහට සලකන්නේ. අර තව එකක් තියෙනවා මහග්ගත සිත් හැටියට අර ධාන සිත් තියෙනවා මේ ධාන ඒක හැබැයි ඒක කතා කරන්නේ ධාන ගත්තට ලෝකෝත්තර සිත් ධාන ධාන ලෝකෝත්තර සිත් හැටියට සලකන්නේ කුසල් මේ රූපාවචර අරූපාවචර කියන සිත් ටික විතරක් මහාකෙත හැටියට සලකගන්න එතකොට ප්‍රශ්නයක් හිතින්නේ නැහැ. අවසරයි සම්මාස දෙමෙ තිරුවන් සරණ කියලා ස්වාමීන් වහන්සේ මේ මේ සත්‍ය පුද්ගලය කියලා ඒ ගණන් ගත්තම ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි අපි දැන් විතර මේ කය කහඬ කරලා බලනකොට සත්‍ය පුද්ගල නැහැ කියලා නැහැ ස්වාමීන් වහන්සේ ඒකට දැන් ඇත්තට ලෝකේ ගත්තම අපි කතා කරන භාෂාවෙන් සත්‍ය කියන එකයි මේ සූත්‍ර විදිහට සත්‍ය කියන එකයි ඊ කොතන ස්වාමීන් වහන්සේ සත්‍ය කියලා අර්ථ දැක්වෙන එක කොතනින්ද සීමා වෙන්නේ ස්වාමීන් වහන්සේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඕක තමයි ඒකේ ඩිමාකේෂන් එකක් නැහැ. දැන් ආවල් දැන් මේ මෙන්න මෙතනින් එහාට සත්‍ය මෙන්න මෙතනින් එහාට ධර්ම ටික සත්‍ය මෙතනින් එහාට නෑ කියලා එහෙම සලකනද දැන් රහතන් වහන්සේට සත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ දැන් සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලකට අර අර ආර්ය සත්‍යය කියලා ගත්තන් පස්සේ රහතන් වහන්සේ සත්‍යය කියලා සලකනවා. ඊළඟට මේ පුත්තජන සත්‍ය ගත්තන් පස්සේ කෙලෙස් නැති කරපු නැති ඔක්කොම ටික සත්‍යය කියලා සලකනවා. මේ ප්‍රඥප්තිය හැටියට මේ එක ධර්මයක්වත් එක ධර්මයක්වත් මේ සත් පරමාර්ථ වශයෙන් සත්‍යයක් නෙවෙයි එක ධර්මයක්වත් පරමාර්ථ වශයෙන් පුද්ගලයක් නෙවෙයි ජීවියක් නෙවෙයි සමහර තැන් තියෙන මහත්මයා මේ මේ ප්‍රශ්නයක ගිහිල්ලා දෙපැත්තේ ඔළුව වැදි වැදි තියෙනවා ඒකේ උත්තරේ එන්නේ හේතුව හේතුව සමහර කොටස් වලට මේ හිත සූදානම් නැහැ. සමහර සිත අපේ අපේ සිත සමහර කාරණයක් සලකා ගැනීමට ශක්ති සම්පන්න වෙලා නැහැ. දැන් ඔය දැන් බලන්න කරුණාවයි මයි කරුණාවයි මුදිතාවයි දෙකම තියෙන්නේ ලෝකයට සම්බන්ධ ඔබ වැඩ කරන්නනේ සත්ව සංඥාව ඇතුව කතා කරන අවස්ථාවේදී මෛත්‍රී වඩන්නේ. හැබැයි සත්ව කියන වචනය මෙහෙමයි. සත්ත්‍ය කියන වචනේ පාවිච්චි කරන සත්ත්‍ය කියලා කියන්නේ තණ්හාවට කියන නමක් මහත්මය. සත්ත්‍ය දැන් මේ ඒ කියන්නේ සත්ත්‍ය කියන එකේ තියෙන ඇලිච්ච කියන ඇලුණු යම් කිසි දෙයකට බැඳුණු ලං කිසි දෙයකට නැමුණු කියන එකයි ඔය සත්‍ය කියන වචනේ වචනේ තේරුම. දැන් අපි හිතමු මේ යම් කිසි කෙනෙක් සංසාරයට ඇරුණයි කියලා. ඉතින් සංසාරයට ඇලුනා වූ කෙනා සංසාරයට හිත නැමුණා වූ කෙනා සංසාර සත්‍ය. ඒ වගේම දිව්‍ය ලෝකයට ඇලුනා වූ කෙනා දිව්‍ය සත්ත්ව. මනුෂ්‍ය ලෝකයට ඇලුණු කෙනා මනුෂ්‍ය සත්ත්ව. තිරිසන් ලෝකයට ඇලෙච්ච කෙනා තිරිසන් සත්ත්ව. പ്രേත ලෝකයට ඇලෙච්ච කෙනා പ്രേත සත්ත්ව. ඊළඟට බෝධිසත්වයන් වහන්සේලා බුදු බවට ඇදලා තියෙන්නේ. බෝධිය කියන බුද්ධත්වයට මාර්ගඵල ධර්මයට ඒ බෝධින්නට ඇල්ලලා තියෙන නිසා බෝධියට ඇලුණු සිත් ඇති කෙනා බෝධිසත්ව. ওই විදිහටයි යෝගේ තියෙන්නේ. ඒක නිසා මේ සත්ත්‍ය කියන වචනයට අනුව අපි ගත්තොත් එහෙම ඒ සත්ත්‍ය කියන තැන පාවිච්චි කරන්නේ ස්පර්ශ වෙන්නේ තණ්හාව කියන තැන. හැබැයි රාතන් වහන්සේටත් කියනවා සත්ත්‍ය කියලා. හැබැයි එතනදී කතා කරන්නේ නිකම් ප්‍රඥාත්යක් නාම පදයක් විතරයි. හැබැයි රාතන් වහන්සේ ඒට සත්‍ය වෙන්නේ නැහැ. අපි ඉතින් අර සියලු සත්‍යෝ නිදුක් වේවා කියනකොට රාතන් වහන්සේත් අන්තර්ගත කරනවා. සමහර කරුණු තියෙනවා මේ හරි හරීම ගැඹීරයි. ඕක මේ සමහර වෙලාවට සමහර ඒවා තියෙනවා කියන්නත් හොඳ නැහැ වගේ තියෙනවා නිකන් මිනිස්සු මේ කුලක් වෙලා යයිවත් කියලා හිතනවා ඒක නිසා සමහර ඒවා දැනගෙන ඔය තමන්ට තියාගෙන හිටියම හොඳයි කියලා හිතනවා මේ කිව්වන් පස්සේ මේ සමහර වෙලාවට මේ තරම් අතිශය ගැඹීරයි අතිශය ගැඹීරයි ඒ සුදුසු කෙනෙක් සුදුසු කෙනෙක් ඒ වගේ හිතක් තියෙන හිතන්න පුළුවන් ධර්මයක් තියෙන හිතකට කිව්වොත් ඇරෙන්න අනිත් ඒවට කියන්න යන්නත් හොඳක් නැහැ ඒ වගේ තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේගේ පාරමී භූමිය ගැන හිතනකොට තමයි ඒ වෙන්නේ. ඒක නිසා ඔය ගැඹුරින්ම ධර්මය හොඳට ඉගෙන ගන්න, ඉගෙන ගන්න, තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ කියන්න බැරි ගුණ සමූහයක් ඒ හිතට නොකියා වැක්කිරේවි. තේරුම් සරණයි. අපෝ විතරම සංස්කෘතික කරුණා ස්වාමීන් වහන්සේ මේ මේ අර පෞද්ගල කාලික එක ස්වාමීන් වහන්සේනුත් මතු කරා ඊට පස්සේ සූත්‍රයේ මාර සත්‍ය සූත්‍රයේ කියලා සංයුක්ත නිකාය දෙන ස්වාමීන් දැන් අපි ධර්ම විදියට ගන්නකොට ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ කඩලා බලනකොට එහෙම සත්‍ය කියලා ගන්න දෙයක් නැහැ කියලා ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් අර ඒ සූත්‍රයේ තියෙන විදියට නිකන් අපි නිකන් ලෝකේ කතා කරනකොට සත්‍යය කියලා ගන්නකොට ඒක තියෙන එක මහන්සත් කිව් විදියටම මේ එතන පංච උපාදානස්කන්ධය කෙරෙහි අර තණ්හාවෙන් රාගෙන් නැළුණා නම් අන්න ඒකට ඒ ආයතන සත්‍යය කියනවා කියලා වගේ දෙයක් තියුණා. ඒතර සාමාන්‍යයෙන් මට තිබුණ ප්‍රශ්නේ මේ කියන්නේ නිකන් ලෝකෙදී කතා කරනකොට අපි මොකද සම්මුති වශයෙන් කතා කරනකොට සත්‍යය කියනකොට දැන් මේ මේ සූත්‍රය විදිහට ගත්තොත් එතකොට කවුරු හරි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධේ ඇලිලා තියෙනවා නම් එතන සත්‍යය කියන වචනය එතෙන්ට යෙදුනට ඒ ඒ ඒ අවස්ථාවේදී ඒක නිකන් ගැලපෙනවා වගේ නේද කියලා හිතුණා අර අභිධර්ම විදිහට කෑලි කරලා බලනකොට නෙමෙයි සාමින්වහන්සන් ඒකින්ද තමයි ඒක ඇහුවේ තේරුවන් සම්මත සාමින්වහන්ස. ආ ඒක ඒක හරි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට ඇලුනා වූ දැන් සත්‍යයක් කියලා ගත්තයන් පස්සේ පංච උපාදානස්කන්ධයට ඇලිච්ච එක ඒක ගැලපෙනවා. ඒ සංසාරයට ඇලුනායි කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධයට ඇලුනා කියන එක තමයි ඒක හොඳටම ගැලපෙනවා. තව එකක් තියෙනවා මට මේ අමතක වෙන්න ඉස්සෙල්ලාම කියන්නම්. වචන දෙකක් මම කියලා දෙන්නම්. ඒක මේ දැනුත් අහගන්න ඉස්සරහදිත් මගෙන් අහන්න තවත් දේශකයන් වහන්සේලාගෙන් අහන්න පොත්පත්වලත් ඔය තිබුණොත් හොයාගෙන බලලා කියවන්න ඔය ධර්ම සාකච්ඡාවලත් හසුරවන්න මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ පරයය දේශනා සහ නිප්පරයය දේශනා කියලා. පරයාය දේශනා සහ නිප්පරයාය දේශනා කියලා. එය තව එකක් තියෙනවා මේ මේ ඔය නිර්වශේෂ වශයෙන් දේශනා කරනවා. හොඳයි මම මේ කාරණේ දෙක කියලා කියන්නම්. පරයාය දේශනාව සහ නිප්පරයාය දේශනා කියලා කියන්නේ දැන් මේ මේක මම මේ කියලා දෙන්නේ කියන්නත් හේතුව මේ පහුගිය කාලෙත් එක්කෙනෙක් මගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඔය මම හිතන්නේ මේ ධර්ම මණ්ඩලයටත් එන එක්කෙනෙක් විය යුතුයි. ඒ ඒකයි අපේ මේ පින්වත් මහත්මයාටත් ඒක හිතන්නයි. දැන් පරයය දේශනාවේ තිබෙන්නේ එක පැත්තක් දේශන්නේ. එක පැත්තක් එක කොටසක් එක කාණ්ඩයක් දේශනවා ඒ ඒක දේශන්ඩ හේතු වන්නේ ඒ අසන්නා වූ කෙනාටයි ප්‍රමාණවත් වෙන්නේ ඒකයි පරියාය දේශ කියන්නේ කොටසක් දැන් අපි හිතමු මෙහෙම පංචස්කන්ධයේම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ හැබැයි ඔය පංචස්කන්ධය දුකයි කියලා කියන්නේ නැතුව ඕකෙන් කොටසක් ගන්නවා. මේ රූපය දුකයි කියලා කියනවා. දැන් අර රාහුල හඳුනනට බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ වෙලාවල කොටස් දේශනා. පරියාය කොටාසයක් කරලා කියලා දෙනවා. රූපය දුකයි. රූපය හොඳ නැහැ. රූපය හරීම කර්කසයි, කට කටුකයි. ඉතින් ඒ විදිහට කියලා දෙනවා. අර අනිත්‍ය මත ගන්න. වේදනාවට, සංඥාවට, සංකාර විඥාන වල මොකක් කරන්නේ? හේතුව ඒ වගේ සීමාවක් කරලා කොටස් කරලා දේශනා කරන්නා වූ ඒවා නිස්පර්යාය. මේ පරයය දේශනා වෙනවා. නිස්පර්යාය දේශනා කියලා තියෙනවා ඒ කියන්නේ කොටසක් කරන්නේ නැතුව ගන්නවා ඔක්කොම ටික රූපයයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ලොට් එක දුකයි. ආයෙකින් ඉතුරු නෑ. ආන්න එහෙම කරන දේශනා තියෙනවා. මේ කියන්නේ හේතුව සමහර අය මේ ශුන්්‍යතාවය ගැන කතා කරනවා. ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය කියලා කියන්නේ මේ තියෙන අර මේ අනිමිත්ත විමෝක්ෂ, අපනිත විමෝක්ෂ, ශුන්්‍යත විමෝක්ෂ කියලා මේ ඔය මාර්ග මාර්ග සිත්වලට කියනවනේ මේ විමෝක්ෂ කියලා. ඉතින් මේ සමහර අය අර්ථ ගන්නන්ට යනවා නිවන් නිවන් අවබෝධ කරගන්න අවස්ථාවේදී මේ ඔක්කොම ශූන්‍යයි මොකක්වත් නැහැ කියලා. මොකක්වත් දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ, පේන්නේ නැහැ, කල්පනා වෙන්නේ නැහැ. මොකක්ද ඔක්කොම ශූන්‍ය සත්‍යයක් පුජ්‍යලේ මොකක්වත් නැහැ. හැබැයි කවදාකවත්ම මේ මාර්ග සිත්වලට බුදුරජාණන් වහන්සේ මේ මාර්ග සිත්වලට ශුන්්‍යත අනිමිත්ත අපනිහිතේ කියලා නම් ලැබුවට ඒක ඇවිල්ලා එක එක කාරණයක් නිසා ඒක කියන්නේ. ඒක එක සිද්ධියක් නිසා යෝට නම් තියලා තියෙන්නේ. හැබැයි ඒ මාර්ගසිත ඵලසිත හිස් නෙවෙයි. ඒ කියන්නේ මාර්ගසිතකට සෝවාන් හෝ සකදාගාමි අනාගාමි අරියත් මාර්ගසිත වලට මේ ශුන්‍යයි කියලා කියන්නේ ඒ හිත් තුළින් සත්වේ කියලා කෙනෙක් බාරගන්නේ නැති නිසා. ආත්මයක් කියලා දෙයක් බාරගන්නේ නැති නිසා. පුද්ගලික ජීවියක් සදාකාලික දෙයක් බාරගන්නේ නැති නිසා තමයි ඒවට ඔය නම් කියලා තියෙන්නේ. හැබැයි ධර්ම වශයෙන් ඒක ශුන්‍ය නෑ. ඒ කියන්නේ මාර්ග සිත් ඵල සිත් ගත්තම ධර්ම වශයෙන් ශූන්‍ය වෙන්නේ නැහැ හිස් වෙන්නේ නැහැ. මාර්ග සිත තියෙනවනේ. ඒක ධර්මයක්. මාර්ග සිතේ තියෙනවනේ චෛතසික ධර්ම සමූහයක්. ඒවා ධර්ම. ඒවා සත්‍ය නොවන ඒක වෙන කතාවක්. නමුත් ධර්ම ශූන්‍යත්වයක් විතර නැහැ. මාර්ග සිත කියන ධර්මයේ තිබෙනවා. චෛතසික කියන ධර්ම ධර්මයේ සමූහයක තියෙනවා. ප්‍රඥාව කියන ධර්මය ඒකේ තියෙනවා. ඒ හිතවලට පේන අරමුණක් හැටියට නිර්වාණ කියලා ධර්මයක් තියෙනවා. ඒක නිසා මේ මාර්ගසිත මේ ඵලසිත කියන ඒවා ධර්ම වශයෙන් ශූන්‍ය නැහැ. ශූන්‍ය වෙන්නේ ඊට කලින් අරගෙන තිබිච්ච සත්‍යය හැටියට බාර ගන්න එකක් එතන නැති ඉඳයි. ඒකත් ඔය අතිරේකයක් ඇටියට ඔය පැත්තකින් තියාගන්න. තේරුම් ගන්න. කොම්පිට සමනයි සමනයි. මම දෙද්දිම අහපු මුලින්ම අහපු ප්‍රශ්නේ හරියට මම ඇහුවේ නැතුව එන්නේ නැති ස්වාමීන් වහන්සේ මේ එතකොට මේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගන්න ඕනේ දැන් දැන් සම්මුති වශයෙන් දේශනාවලදී සත්‍යය කියන එකට එක අර්ථකථනයක් අතනින් ගන්න පුළුවන්කම තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ මෙතන අදහස් කළ තියෙන්නේ සත්‍යය කියන්නේ මේ මේ වගේ තණ්හාවෙන් බැඳිලා යන පංච පාසස්කන්ධයට කියලා. ඒක සම්මත ඊළඟ දැන් ආත්මයක් කිව්වම නිකන් වැටහෙනවා කවුරු හරි ගන්නවා නම් භවයෙන් භවයට යන ස්ථිර දෙයක් තියෙයි කියනවා නම් අන්න ඒක වෙන්නේ ආත්මය කියලා. එතකොට දැන් අපි දැන් මේ මේ අපි ධර්ම විදිහට කියනවා කැලි ගන්නකොට හේතු වේදුනම ඇති වෙලා ඉදේ නැතිලා යනවා සාමස. එතකොට එතෙන්දී සත්වයක් නැහැ කියලා ගැත්තම මම මට තේරුම් කරගන්න ඕනේ එතෙන්දී සත්ව සත්‍ය කියලා අපි අදහස් කරන්නේ අර එකට එකතු වෙලා තියෙන එහෙම දෙයක් ගැනද නැත්නම් භවයෙන් භවට යන මේ මොහොත දෙයක් ගැනද අන්නේ එතන සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියන එක තමයි මට පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතන සත්‍ය කියලා ප්‍රඥාත්තියක් ප්‍රකාශ කරනවා ප්‍රඥාත්තිය තියාගෙන තිබෙනවා ස්කන්ධ පංචකයේ ඇලීම් සහිත වූ තණ්හාවෙන් මිදී නොගියා වූ ස්කන්ධ පංචකය දිගට ක්‍රියාත්මක වීම අල්ලගෙන ඊට එහා මොකක්වත් නැහැ. ඒ ලෝක විවරයේ හැටියට ලෝක විවරයේ හැටියට ඒ ස්කන්ධ පංචකය ක්‍රියාකාරී ඒකේ තිබෙනා වූ අංගයකුත් අල්ලාගෙන ඒක ප්‍රකාශ කිරීම සඳහා තමයි සත්‍ය කියන එක ප්‍රකාශ කරන්නේ ඊට වඩා දෙයක් නානිට එක අත්ත කියලා එකක් තියෙනවා. දැන් අපි කියනවා මේ ඔය ලෝකයට දේශනා කරපු ප්‍රඥප්ති දේශනාවල් එක තමයි ඔය හැප්පීම තියෙන්නේ. එක තැනක තියෙනවනේ මෙහෙම ආත්ම සංඥාව බිඳ හෙලන්නේ කියලා එක තැනක කියනවා. ඊට පස්සේ තව ධම්මපදයේ කියයන් පස්සේ කියනවා අත්තාහි අත්තනෝ නාතු කියලා. තමන්ට තමන්මයි පිහිට කියලා එතන කියනවා. ඊට පස්සේ ඒ ධම්මපදයේ තව ටිකක් අර මාර්ග මේ වර්ගයේ යනකොට කියනවා මේ සබ්බේ ධම්මා අනාත්තා කියලා. සියලු ධර්ම අනාත්මයි කියලා. මේ අර දැන් ඒ කතාවේ තේරෙනවානේ අත්තාය අත්නෝනාතෝ කියලා කියන්නේ පංචස්කන්ධයට තමයි. නමුත් ඒක ලෝක සම්මුතියේ ලෝක විවරයේ පිටා කතා කරනවා. ඊළඟට සබ්බේ ධම්මා අනාත්තා කියනකොට ලෝක විවරයේ කතා කරන්නේ එතනදී විවහාර කතාවෙන් අයින් කරනවා. එතනදී බහිනවා ධර්ම ස්වභාවයට. ධර්ම වශයෙන් ගත්තාන් පස්සේ අනාත්මයි. ඒක නිසා ලෝක විවරය විතරයි මහත්යා ලෝක ව්‍යවහාරයේදී ප්‍රඥාප්තිය විතරයි ඔය තියෙන්නේ මේ ඔය සත්‍ය කතා කියන්නේ අනිත් තැන්වල ඉදිරිපත් කරගන්න නෑ. තිරුවන් සරණයි. අන්තරයන් වහන්සේ මම හිතන්නේ ලොකුම ගැඹුරු ධර්මයක් මට තේරුම් තේරෙන්නේ නැහැ කියලා නමුත් මේ අහපු ධර්ම දේශනා අනුවත් අපිට සාමාන්‍ය ජීවිතවල විදිහටත් ඇත්තටම දැන් අපි මේ ලෝකෙට ඉපදෙනවා. ඒකට අම්මට තාත්තට කරන්න දෙයක් නෑ. අපිට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ දැන් මේ ස්වභාව ධර්මයේ තමයි නිසා තමයි දැන් අපි දුක් විඳින ජීවත් වෙනවා. එතකොට මේ ස්වභාව ධර්මයේ නීතිය තමයි මේක උත්පාද කිසි බංග ඉපදෙනවා පවතිනවා නැති වෙනවා. මේකට කාටවත් කරන්න දෙයක් නැහැ. මම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ ඇත්තම දැන් තාත්පුද්ගල විදිහට බැලුවේ නැතිනම් මේ ලෝකෙ මිනිස්සු ඒ මිනිස්සු කරන්නේ මුළු සත්‍යයම දැන් මේ තණ්හාව නිසා ඇලිලා ඇලිලා ඉන්නවා මේක නැති කරගන්න බෑ මොකද අපිට මේක පුරුද්දක් වශයෙන් ඇවිල්ලා තියෙනවා එතකොට දැන් තාත්පුද්ගල භාවනා කරනකොට ඇත්තටම මේ සත්‍ය ප්‍රඥප්තිය ඒ දෙක ගත්ත ගමන් නම් භාවනාව පොඩ්ඩක් කැඩිලා යනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක් විතරයි කියන අදහසේ තමයි ගොඩක් වෙලාවට උපදිච්ච නිසා ජීවත් වෙන්න වෙනවා. එතකොට මේ දුක් විඳින මිනිස්සු දැක්කම එන්න සිදන දුකක් හිතෙනවා. ඒ කියන්නේ මොනතරම් යුද්ධයක් කරනවද මොනතරම් අරතරයක් කරනවද මේ මිනිස්සු ජීවත් වෙන්න එතකොට Tamanට මේ විතර මුළු සමාජෙටම උදව් කරන්නත් දඟලනවා නමුත් අපේ හැම කෙනාම ජරාවට පත් වෙලා මරණයට යනවා අත්‍තරම් මේක ඇති දෙයක් නෑ මම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා නොකරන අපිට මේ තරමවත් මේ හිත තියන්නේ දන්නේ නෑ අපි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙලා අපි මේ මාර්ගේ ගමන් කරන්නේ ගමන මම හිතන්නේ අපිට පොඩ්ඩක් හරි මේක ස්වභාව ධර්මයේ වෙනස් කියලා තේරෙන නිසා වගේ කියලා ඉතුරු තෝරන්න මම හිතන්නේ බොහොම මොකද්ද ඒ ගැන දේශනා කරන්න තියෙන මම කියන දේ ගැන ඔය මේ අපේ මහත්මේ අපේ හිතන මේ ඒ හිතන විදිහේ යම් යම් හිතීම් තියෙනවා. ඒකේ ඒක දැන් ඒ සමහර කොටස් තියෙනවා මේ සමහර කොටස් තියෙනවා ඒ ඒක මේ ඒ ලෝකයට සම්බන්ධ දේවල් අපි ධර්මයට ගත්තම වාක්‍යගත කරගන්න අමාරුයි. ඒකට වාක්‍යයක් සකස් කරන්න අමාරුයි. හේතුව ඔක්කොම මහා සම්භාරයක් සංකලනයක් ඔක ඇතුලේ තියෙන්නේ. සමාජ කතා සමාජ දෙමව්පියෝ අපේ වටපිටාව ස්වභාව ධර්ම වා ස්වභාව ධර්මයේ කියන එකත් අපි පාවිච්චි කරනවා. නමුත් මේ මේවා සමාජ කියන ඒවා දෙමව්පිය සමාජ තල තත්ත්ව ඕව ඇවිල්ලා ව්‍යවહાරික දේවල් වල හරිම ඕලාරික පැති. මේ කියන්නේ ප්‍රඥාප්තියේ ලෝක ව්‍යවહાරයේ හරිම ගොරෝසු ඕලාරික පැති. ඊට පස්සේ සිවුම් වෙලා යනකොට දැන් ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මී ගත්තා ඔක්කොම ස්වභාව ධර්මී තමයි. දැන් ඔය මේ තියෙනවනේ හිත ඇත්ත වශයෙන්ම ඒක ඇවිල්ලා එක්තරා විදියකට මේ ඒකටම අයිති ඒකටම ආවේනික ස්වභාවයක් දරාගෙන ඉන්නා එක්තරා ගතියක්. චෛතසිකත් ඒ වගේ රූපත් ඒ වගේ. ඉතින් මේ ඉස්සරහට ඉස්සරහට ගැඹුරට යනකොට මේ ස්වභාව ධර්මයේ හැටියට අපි සලකන්නා වූ දේවල් වල තිබෙනවා තව කාණ්ඩ කොටාස පොඩියට බෙදන්න පුළුවන්. අපි ස්වභාව ධර්මයේ තමයි බෙදාගෙන බෙදාගෙන යන්නේ. ඉතින් ඒව බෙදාගෙන යනකොට අවසානයේදී ධර්මයක් ස්වභාවයක් මතුවෙනවා. ඒක අපිට හම්බ වෙච්ච නැති මේදි බලනකොට හරිම අස්වාභාවික නමුත් ඒක නම් හැබෑ ස්වභාවයක්. ඒ තමයි පරමාර්ථ ධර්ම. එතකොට පරමාර්ථ ධර්ම කියලා අපි නුවණින් ස්පර්ශ කරනකොට අපි මේ දක්වාම ස්වභාවය බලාගෙන හිටියා අපිට හරිම අසභා අස්වාභාව වඩපත් වෙනවා නිර්වාණ ධාතුව කියනාව ධර්මයට ගියාම එතනදී යනකොට හේතුඵල මේ මේ හැම ප්‍රශ්නයක්ම සරලව ගත්තාම හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ හේතු ඵල තියෙන තැනමයි. ඒන් අයින් වෙච්ච තැන ওই කිසි කරච්චලයක් බැඳීමක් මොකක්වත් නැහැ. දැන් සමහරලාට මේ ඉඳගෙන ඉන්නකොට හිතෙනවා ඉස්සර නම් හිතුනේ පුටුවේ ඇදී කියලා. ඒ එකපාරක් හිතා හිටිය මේ පුටුව අදපු එක්කෙනාට එක්කෝ ගෙවල් අයිතිකාරයාට බයිනවා මේ පුටුවක් ගන්න බැරිද නැත්නම් අම්මලාට තාත්තලාට මෙච්චර තියෙන ඔක්කොම කරන පුටුවක් මුතර වාඩිෙන්න පුළුවන් නේද හැම වෙලෙම ඉස්සර කාට හරි දෝෂේ පවරන නමුත් පස්සේ පස්සේ මේ ධර්මයත් එක්ක යනකොට තේරෙනවා පුටුවට බැලලා වැඩකුත් නැහැ අනිත් අයට බැලලා වැඩකුත් නැහැ ඇත්තටම මේ දැනගන්න ඕනනේ මටමයි කියලා හේතුව මේ ඇයි මේ ක කියන මේ පුටුවක වාඩි කරලවත් තියාගන්න බැරි මේ කරච්චල්කාරී ඇඟක් හදාගත්තේ. හිත නෙවෙයිනේ. මේ ඇඟක් හදාගත්තේ ඉඳ ඒකටනේ ක කියන්නේ. ඒකනේ හැදකුද වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා කාගවත් වරදක් නෙමෙයි. ඒක නිසා මේ බලාගෙන යනකොට මේ ගැඹුරින් බලාගෙන යනකොට තමන්ම තමයි මේ වැරදි කාර්යය සහ මේ හේතුඵල ධර්ම රාමුව ආස්සේ ඉඳගෙන මේ එකක් හදාගත්තේ ඉඳ තමයි ඔක්කොම පැටලෙන්නේ. ආන්න ඒ වගේ ඉතින් මේ හිතන එකත් හොඳයි ඔය කියපු දේවල් වල තියෙනවා සමහර සමහර ඒවා පැහැදිලි පැහැදිලි වෙච්ච ඒ වගේ තමයි ඉතින් සමහර ඒවා මේ අපේ ඒ මහත්යට තියෙනවා මේ යමක් කියා ගන්න ඕනකම තියෙන සමහර ඒවා ඒවා වාක්‍යයට දාගන්න බැරි කමක් තියෙනවා. ඔය විදිහට මෙනෙහි කරගෙන යන්න ධර්මයක් ඉගෙන ගන්න එතකොට ප්‍රශ්නේ ඉවර වෙලා යයි. ඒකෙන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ කාල වේලාවත් සලකලා මම හිතනවා අද අපි මෙතනින් සාකච්ඡාව නිමා කරමු කියලා මයික්ස් ඔෆ් කරගන්න කරුණාකරලා කොහොමද මහත්මයා අපි ඇත්තනව අපිට මේ අවස්ථාව ලබා දෙන හැමදාමත්ම අපිට මේ ධර්ම සාකච්ඡාව ඉතාමත්ම ගැඹුරු අපි ධර්ම සාකච්ඡා හා අනිකුත් ධර්ම සාකච්ඡා කිරීමට මේ පසුතලයේ සකස් කර දීපු දලුවත් මහත්මයාටත් ඇත්තටම අපි මේ අද කරගත් කුසල කර්මයන්ගේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් වීමෙන් ඒ පවත්නා වූ අසනීප තත්යන් දුර වේවා චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට වෙහෙස නොබලා කාලය නොබලා මේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ රැස්widetilde වෙන වෙලාවේ අපිට මේ අයුරින් අනුග්‍රහය දැක්වීම අපගේ ඉතාමත්ම භාග්‍යයක් ස්වාමීන් වහන්සේ සවනට සිසුලට වෙනුවෙනුත් සියලු කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර මේ සීල පින්න ඔබ වහන්සේට අනුමෝදන් කරනවා සම්මාස ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පතින්දා දවසේ නැවත ඔබ වහන්සේ හා එකතු වෙන්න. තිරුවන් සරණයි සම්මාස. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි. ඉතින් අපි අදත් එක්තරා ධර්ම කොටාසයක එක්තරා ප්‍රදේශයක් තමයි මේ දේශනා කරේ අපේ සාකච්ඡාවට ඉදිරිපත් කරගත්තේ මම තරමක් මේ කියන්නේ සතුටකටපත් වෙනවා අපේ අර සමහර පින්වතුන් තමන්ට දැනෙච්ච බෙනෙච්ච හැටියට ඒ ධර්ම කරුණු මේ විදිහටයි කියලා ආපු වෙලාවෙකින් සමහර කරුණු හොඳට ඒවා කියවලා අහලා හිතලා සාකච්ඡා කරලා පෙළගස්සාගෙන තියෙන බවක් පේනවා හැම කෙනාට මේ ශක්තිය ලැබේවා කියලා මෛත්‍රීන් ආශිර්වාද කරනවා ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්ට සූවිසි ගුණ දැනගන්නත් මේ ගැඹුරු ධර්මයේ අස්සට ගියාන් පස්සේ තමයි ඒ හිතන්ට බැරි අනන්ත ගුණ සමුදායක් අපේ හිතට නිකන් මේ ඡායා මාත්‍ර හැටියට හරි ඉදිරිපත් වෙලා පේන්නේ ඒකටත් උපකාර වෙනවා මේ ධර්මයේ ඉගෙන ගැනීම. මේ වාසනාව ඉතින් හැම කෙනාටම ලබා දීම සඳහා පුරුගාමීව කරුණාවෙන් දයාවෙන් යුක්ත අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩේ කරගෙන ගියේ අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා. ඒ ලලිත් දලුවත් මහත්මයාටත් ඒ මහත්මියටත් පවුලේ දූදරුවන් සෑම දිනාටම සාන්තියක් සැනසෙල්ලක් යාපතක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ පින්වත් මහත්මයාගේ ජීවිතයේට පැමිණ තිබෙන අපල උපද්දරව කරදර බාධක කරන ඒ වගේම ග්‍රාදෝෂ ධර්ම අතීත අකුසල කර්ම බලවේග සියල්ලක්ම භාවාම යටපත් වේවා කුසල කර්ම බලවේග ශක්තිය ධර්ම ශක්තිය මතු වේවායි මහත්යාගේ ජීවිතයේට ශාන්තිය සැපයක් වේවා පවතින දෙදදු සියල්ලම සමනය වෙලා නිරෝගී භාවයේ සැලසිලා දීර්ඝාස ලබාගෙන මේ ධර්ම සේවාව චිරකාලයක් ලෝකයට හිතසුව පිණිස පවත්වාගෙන යන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ධර්ම මණ්ඩපයේ මෙහෙයුවා උපින්වත් ජයන්ත මහත්මයාටත් ඒ වගේම අනිකුත් අසාගෙන සිටින ප්‍රඥාසුභී පින්වත් මහත මහත්මිය සෑම දිනාටමත් මේ උතුම් ධර්ම මෙනෙහි කිරීමේ හිතීමේ ඇසීමේ මානසිකාර පැවැත්ීමේ කුසල බලයෙන් ඒකාන්තයෙන්ම තව තවත් හොඳට ශ්‍රද්ධාවෙන් ධර්මය අහගෙන ඒ වගේම සමාධි ගුණය වඩ아가න මෙනෙහි කරගෙන සම්මා දිට්ඨිය ප්‍රඥාව ආලෝකයෙන් ආලෝකයට පත්වන ආකාරයෙන් වඩ아가න කෙලෙස් නසාගෙන බුදුරජාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සාන්තයි හොඳයි සපයි කියා අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති අමාමා නිවෙනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස සෑම දිනාටම මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාරිපුත්තාදීන ආරම්භපටිපාටිය සතරවසන් මහදයාවාස බුද්ධ පුත්තං නමම සාදු සාදු සාදු සාමිනවාසයෙන් සම්මාන